කෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛවේ සේකෝ අපත්තමානෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි සුතං සුතතෝ අභිජානාති සුතං සුතතෝ අභිඥාය සුතං මාමඤ්ඤි සුතා මාමඤ්ඤි සුතතෝ මාමඤ්ඤි සුතං මේති මාමඤ්ඤි සුතං මාබිනන්දින් තං කිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි තීති ගෞරවනීය යෝගාවත සංගරත්නයේ අවසරයි අනිකුත් මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි බ්‍රහස්පතින්ද දවසේ ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගන්න චාරිත්‍රාක් තියෙනවා. අදත් අපිට ඒ සඳහා ධර්ම දේශනාවක් සඳහා වන බ්‍රහස්පතින්ද දවසක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපි පසුගිය වාර 8ක් පමණ මේ එකම මාතෘකාවක් නැත්නම් එකම සූත්‍රයක් මුල් කරගෙන ධර්ම දේශනාව දේශනාවලියක් විදිහටයි දේශනා මාලාවක් විදිහට පැවැත්වුවේ. ඉතින් මේ සඳහා එකතු වෙච්ච නැත්නම් වෙන් වෙච්ච සූත්‍රය අපි ගත්තේ මජ්ක්‍ධිම නිකායේ ප්‍රථමයෙන්ම සංග්‍රහ වෙලා තියෙන සබ්බාසව මූල ධම්ම සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය. මේකට කියන්නේ සාමාන්‍ය මූලපරියාය සූත්‍රය කියලායි. ඒ සූත්‍රයේ අඩංගු ගැඹීරතාවය නිසා සරුවඥ දේශනාවේ සඳහන් වෙන බොහෝ සූත්‍ර සූත්‍රාවසානයේ අසා අහන්දේ ඉච්ච සිවණ පිට සාදුකාර දීලා අභිනන්දනය කර නමුත් මේ මූලපරියාය සූත්‍රය අහලා අභිනන්දනය කරලා නැති බවක් විශේෂයෙන් මේ සූත්‍ර අවසානයේ සඳහන් වෙනවා. ඒකට හේතු වශයෙන් දක්වන ඊටා ගම්බීර භාවයයි. සූත්‍රයේ තියෙන ගම්බීර භාවයයි. ඒ වගේ මේක මේ අහගෙන ඉන්න කෙනාට ඉද්දන ගතියක් තියෙනවා. අහගෙන ඉන්න කතියට කූද්දන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකේ ඒ ඉද්දීම සිද්ධුනේ නැත්තම් ඒ කීද්දීම සිද්ධුනේ නැත්තම් මේකෙ තියෙන නොතේරිච්ච ගන්නට ගම්බීර ගහන්නට වැටේ. ඉතින් මේ සූත්‍රයේ එහෙම ගැඹුරක් ගැන සාකච්ඡා කළාට සූත්‍රයේ ආරම්භයේ පටන් අරගන්නේ සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජනය ගැන කතා කරලායි. අසෘතවත් පෘථග්ජනය කියලා කියන්නේ මේ සූත්‍රය අර්ථකථනය දෙන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මේ යකෝ විදු අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසර්මේ යකෝ විදු සප්පුරිසර්මේ අවිනීතෝ. ඒ කියන්නේ ආර්යනාංශලම දකලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ, ආර්ය ධර්මයේ හැසිරিলা නැහැ. විනයනේ වෙලා නැහැ. සත්පුරුෂයන් දැකලා නැහැ, සත්පුරුෂ ධර්මයක් අහලා නැහැ, සත්පුරුෂ ධර්මයේ විනයනේ වෙලා නැහැ. ආන එහෙම කෙනා මේ ලෝකේ සංකල්ප 24ක් විශේෂයි දක්වන ආකල්ප ඒ අනුව තමන්ගේ ජීවිතයේ සංකීර්ණ කරගන්න හැටි කෙලසා ගන්න හැටි ඉතාමත්ම විස්තරව සාකච්ඡා කරන නිසා සූත්‍රයේ මුල් භාගයේ ටිකක් කුප්පණ සුළුයි, ඉද්දන සුළුයි, ඝටන සුළුයි. දෝමනස්සේ පිණිස පිහිටන සුළුයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් Taman ආර්යයන් වහන්සේලා දැකලා ආර්යයන් වහන්සේලා බණ අහලා ආර්යයන් වහන්සේලාගේ විනය හැසිරීමට එළඹ පෙළඹ වාසය කරන කෙනෙකුට නම් මේක රස මස උලක් වෙනවා. එහෙම නැත්නම් මදු පිණ්ඩයක් වෙනවා. ඒ වගේම සත්පුරුෂයන් දකින්න සත්පුරුෂ ධර්මයේ අහන්න සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න යන කෙනෙකුට නම් මේක සම්පූර්ණ තමන්ගේ රෝගය පිළිබඳ රෝග නිర్ణයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ විස්තර සහිත පාදම පදනම අපි මේ වෙනකොට සූත්‍රය ගෙවම් කරලායි තියෙන්නේ. ආන් ඒ විද්‍යේ අශ්වතවත් පෘ탁ජනයා පිළිබඳව විස්තරයෙන් පස්සේ ආර්ය ශාවකයෙක් අර සංකල්ප 24 පිළිබඳව හැසිරෙන ආකාරය ඇති වෙනස තමයි අපි මේ දැනට සාකච්ඡා කරන අඩවිය තියෙන්නේ. ඉතින් ඒ පසුගිය වාර කීපෙදී අපි සාකච්ඡා කළේ මේ ඇත්තටම සෝපි යෝපිකෝ බික්කවේ සේකෝ අපත්තමානෝ අනුත්තරං යෝගක්ඛේමං පත්ථේමානෝ යම් කිසි සේක පුද්ගලයෙක් වෙනවා නම් අනුත්තරං යෝගක්ඛේමං පත්ථේමානෝ අපත්තමානසෝ කියලා කියන තාම අරහත්ත්වයටපත් වෙලා නැහැ නමුත් අනුත්තර වූ යෝගාක්ෂමය ප්‍රාර්ථනා කරන්නා වූ කෙනා අර විදිහටම අර ආකල්ප සංකල්ප 24ත් එක්ක විවිධ ආකාරයේ සම්බන්ධතා ගැටුම් මුලිච්ච වීම හබුවීම සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේදී ඒ පුද්ගලයෙක් කොහොමදයි වැඩ කරන්නේ? නැත්නම් එයාගේ ඒ කෙරෙහි ඇති විකල්ප ආකල්ප තමයි මේ ප්‍රදේශයේ මේ සාවියේ මේ අඩවියේ සාකච්ඡා වෙන්නේ. ඉතින් ඒයිදිත් අපි පඨවි ධාතුව හම්බෙච්චාම කොහොමද ආපෝ ධාතුව කොහොමද තේජෝ කොහොමද වායෝ කොහොමද ඊට පස්සේ මේ විදිහට ගෙවම් කරලා අපි ගිය පාර විශේෂයෙන් අරගත්තා දිඨං කියන වචනේ දිඨං කියලා කියන්නේ දුටු දෙයි. Taman දකින දේ මත ආර්ය පුද්ගලයා ශේක පුද්ගලයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අද මම ඉදිරිපත් කරගත්තේ සුතය කියන එක. ඇත්තටම කියනවා නම් එදා කියපු ටිකමයි මට මතක් කරන්න වෙන්නේ. එනතන් ගිය වතාවේ කියපු බණමයි. නමුත් අපි තීරුම් අරගත්තොත් අපි උත්සාහ කළොත් මේ සුතය පිළිබඳව සීක පුද්ගලයේ මේ දක්වන ආකල්ප සාකච්ඡා කරනකොට ඒ தත්තර ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන කෙනෙකුට තේරෙනවා අපි කොච්චරක්නම් මේ අහන දේ මත පරිසම්පෙට වෙනද කියලා. අපි මේ සුතය අදහාගෙන සුතේ මම කියාගෙන ජීවත් වෙන්න නිසා තමයි මේ දවස පුරාම සම්පප්පලාප බොරු කේලම් පරස වචන පාවිච්චි වෙන්නේ. යම් වෙලාවට සුතේ සුතේ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් මේක හුදු සංකල්ප ගොඩක්. මේක හුදු සංඥා ගොඩක් කියලා. එතකොට මේ පුද්ගලයා ඒ දවසේ බත් උයාගත්ත බත කාලා බුදියන්න පුළුවන් තරම් සාන්තියක් හිතට ඇති කරගන්න. ඉතින් නමුත් එකක් සිද්ධ වෙනවා. දැන් එතකොට මේ මං කියන බණත් සුතේටයි වැටෙන්නේ. ඒවටත් එතකොට නොසලකා හරිනවද? ඒවත් නිකන් සංඥා කියලා අල්ලා විශ්කරනවාද? කියලා ඒකෙම අපිට කැපෙන ගතියක් තියෙනවා. සුතය පිළිබඳව ධර්මයේ વિશે පිහිටිය යුතු ආකාරය සහ අධර්මයේ පිටේ විචිය යුතු ආකාරය. සමන්ට හිතසුව දෙන දේ සුතේට වැඩිච්චාම ඒක ප්‍රයෝජන ගන්න හැටිත් අහිත දුක් පිනිස පිටන දේ තේරුම් ගන්න එක වෙන් කරන හැටිත් තේරුම් ගන්න තේරුම් ගන්නට නම් ඊටත් කලින් මේ යෝගාවචරය නැත්නම් මේ තාම නොපත් ඒ අරහත්ත්ව ප්‍රාර්ථනා කරන්නා වූ ඒ යෝගාක්ෂමේ ප්‍රාර්ථනා කරන්නා වුණා එකෙනා මේකයි ධර්මයේ මේකයි අධර්මයේ කියලා වෙන් කර ගැනීම කලින් සිද්ධ වෙන්නේ. මෙතන තියෙනවා විශාල යොමුක් ගොනුවක මානසිකාරයක පරස්පරයක්. ඒ අලකොල මීනකොල දන්නේ නැති හරි වැරදි දන්නේ නැති එකන අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ නේ සාරං නේ නෝචාරං සාදි ගච්ඡේය මිච්ඡා සංකප්ප ගෝචරා කියලා ඔය තමපද කතාවක් තියෙනවා අසාරේ සාරමතිනෝ මේ ලෝකයේ තියෙන নানা ආකාර නන්දෙඩ පිළි සාරයයි කියලා හිතලා අසාරේ සාරමත් අති අදහසක් ගන්න. හැරෙන එව්වා අහන එව්වා ඉදුන් තියා ගන්න. සාරේචා සාර දස්සිනෝ බුදුහාමුදුරෝ දේශනා කළ සාරවත් ධර්මයේ අසාරය දකින්න. මේවා මා නීරසයි. මේවා අහලා වගතුවක් වෙන්නේ නැහැ. මේක ආර්ථික විද්‍යාව දියුණු කරන්නේ අපේ. සමාජ විද්‍යාව දියුණු කරන්නේ අපේ දේශපාලන පැත්ත දියුණු කරන්නේ කියලා සාරේ අසාරය දකිනවා. නේ සෝචා සාරං නාදි ගච්ඡේය. එහෙම මිනිහා මේ ජීවිතේ කවදාත් හරයක් බුද්ධ විඳින්නේ නැහැ. සාරයක් රස බලන්නේ නැහැ. ඕජාවක් බුද්ධ විඳින්නේ නැහැ මේ ජීවිතේ. මොකද හේතුව මිච්ඡා සංකප්ප ගෝචරා. යාගේ සංකල්පම මිත්‍යා. එතකොට හරියට මිච්ඡා සංකල්ප සංඝා සම්මා සංකප්ප දෙකෙන් තමයි සම්මා වාචාව හැදෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා. ඒ නිසා මේ සම්මා වාචාවට යටින් තියෙන නැත්නම් සම්මා වාචාට ආසන්න කාරණා වෙන මේ සංකල්ප විකල්ප. පිළිබඳව පුද්ගලයාගේ මාරුව ප්‍රධාන වශයෙන් වෙනස් වෙන තැන තමයි මේ සෝවාන් වෙන තැන. ඒක පස්සේ පුදුලට අපි සීක පුද්ගලයි කියලා කියනවා. ඉතින් මේ සීක වෙන්නත් මේ පිළිවෙත දැනගෙන හිටියොත් කල්පනා කරලා තිබුණොත් ලේසි. හැබැයි හරිම අමාරුයි. ඒ තමන්ගේ ආකල්පමේ වෙනසක් හිතලා පතලා ගන්න බෑ. ඒකට සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යන්න වෙනවා. ඒ වගේම එවැනි සාරය අසාරය දන්න ඇසුරු කරන්න වෙනවා. උදේ හවස පුහුණු කරන්න වෙනවා. කරලා කරලා කරලා තමයි ඒ සංකල්ප පිළිබඳ අදහස කාණ්ඩ වෙන්නේ. ඒකෙදී අපි මේ සෝතය කියන වචනය එහෙම නැත්නම් වාචා කියන වචනය වාචා කියලා කියන්නේ වචනය සුතේ කියලා කෙනෙක් අහන එක යම් කිසි කෙනෙක් වචන කතා කරන තමන් අහනවා. ඒක තමන් වචන කතා කරන තව කෙනෙක් අහනවා. අන්න ඒ දෙකට හේතු වෙන්නේ ඒ දෙකේ සාර පද්ධතිය අසාර පද්ධතිය තීන්දුව වෙන්නේ සංකල්ප මත මිච්ඡා සංකල්ප කියලා කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන එක. මේ ලෝකේ කාම ආසාද පිණිස දක්වන විතර්ක. ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ තව කෙනෙක් පිළිබඳ තරහව. විහිංසාව කියලා කියන්නේ තව කෙනෙක් නැසී වනස් හිතවිලි, නසන්ට ගන්න හිතවිලි. ඉතින් ඒ විතල්ක වෙනුවට නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියන තුන තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. මොකද්ද සූත්‍රය කියලා කියන්නේ? සම්මාදිත් සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගේ. සම්මා සංකප්ප කියලා කියන්නේ නෙක්ඛම සංකල්පේ. නෙක්ඛම කියලා කියන්නේ නික්මීම. කාමයාගෙන් නික්මීම ඒ නිසා කාම සංකල්පය අනිත් පැත්ත නෙකම සංකල්ප වෙනවා. ව්‍යාපාද සංකල්පය අනිත් පැත්ත අව්‍යාපාද සංකල්ප වෙනවා. ඒක තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. පරසත්තානං හිතානුභව ලක්කනා. මෙත්ත එහෙම නැත්තම් අවේරෝ හෝමි නැත්තම් අවේරෝ හෝතු කියනක තමයි අව්‍යාපාද. අවිහිංසාව කියලා කියන්නේ කරුණාව. විහිංසාව කියලා කියන්නේ කරුණාවේ අනිත් පැත්ත. කුරූරකම. මෙන්න මේ සංකල්ප තියෙන කෙනෙකුට නම් මේ සංකල්ප වලින් යුතුව හිත සකස් කරගත්ත කෙනෙකුට නම් තමන් කරන වචනීය හෝ අහෙන දේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් මේක සාරයක් මේක අසාරයක් කියලා. නමුත් ඇත්ත වශයෙන් කියනවනම් අද ලෝකයේ අන්තිම අසරණයි මොකද හේතුව අද ලෝකයේ තොරතුරු තාක්ෂණය තමයි දියුණුම. මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ ඒ තොරතුරු තාක්ෂණය විසින් පෝන ලද දේවල් බීගෙන ඒ අත්ව විසින් සකස් කරලා දෙන ලද ආකල්පමත් ලෝකෙ දිහා බලාගෙන ඒ අන්ධකාරයට වැටලයි ගත කරන්නේ. ඒක නිසා තොගේට අර කැලේ කඩාගෙන මේ දුවපු හාවා පිටිපස්සේ දුවපු වල් සත්තු වාගේ වෙලිගෙඩියක් වැටිච්චාම තල්ලත්තක් උඩට අහස කඩා වැටුණා කියලා හාවහිනෙන් බයලා කෑ ගහනකොට ආව අහිංසක සතෙක් කියලා සේරම පිටිපස්සෙන් දුවනවා. සිංහයා නොහිටින්න මුළු කැලේ කඩාගෙන දුවනවා. අද ඊටත් හපන්. මනුස්ස ලෝකේ දිහා බලනකොට ওই ජීවනයේ සම්මත තොරතුරු තාක්ෂණ ඉහලා ඉන්නවයි කියන ඇත්තෝ එහෙම නැත්නම් මේ යටිතල පහසුකම් පහසුකම් සලසන ඇත්තෝ මේ ලෝකේ සම්පූර්ණ විකෘතියක් කරලා උඩි යටි කුරු කරගෙන අපිත් ඒ පැත්තට ඇදගෙන යන්න හදනවා. ඉතින් මෙවැනි පරිසරයක තමයි සරුවචනාංශයේ අතක් කුසල දේශනා කරන්නේ. මේ නෛර්යානික ශ්‍රී අධර්මයක් තියෙන මිනිස්සු ඉනේ මේ ආවා පිටිපස්සේ දුවන්ට යන්න එපා සිංහයා කින්දේ අහන්නේ. මුල හොයන්නේ කිය. ආන්නේම හොයනකොට සුතය. සුති කියන්නේ තමයි අහන දේ ඊ타ත්ම ඉවසිල්ලෙන් කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕනේ කියලා කිව්වොත් මගේ වචනෙන් කියනවා උයාගත්ත බත කාලා බුදියන්න පුළුවන්. එහෙම නැතුව මේ වචනවල එහෙම නැත්නම් මේ අනුන්ගේ වචන අහලා එව්වා අපි විශ්වාස කරන්න ගත්තොත් එහෙම නැත්නම් උයාගත්ත බත කණ්ඩ හම්බ වෙන්නේ කසාද බතකු දෙන්නකොට එක වහලක් ඇදී ඉඳ හම්බ වෙන්නේ නැහැ. ගුරුවරයන් ගෝලයන් අතර සම්බන්ධයක් පවතින එකක් නැහැ. හැම තැනම සීමාන්තිකව බොරුව කේලම හිස් වචනේ පරස වචන. ඒක එච්චරම ඇබ්බැහි වෙලා අපට දැන් ඒක නැතුව ඉන්න බැරි මට්ටමක් වෙලා තියෙනවා. පරිසරේ ජීවත් වෙනකොට. ඒ තරමටම මේ වචන විසින් අපි හසුරවනවා. ඒ නිසා ඊයේ ගියේ පාර අපි දිඨං කියන දෘෂ්ටිය දැකීම පිළිබඳව ගත්තා. මේකදී කියනවා අද තිනවා සුතේ පිළිබඳව ඒ ආර්ය ශ්‍රාවකයා අර අසුතත් පු탁ඥය වගේ නෙවෙයි සුතං සුතතෝ අභිජානාති. සුතේ සුතයක් වශයෙන් අභිජානනය කරනවා. එහෙම නැත්නම් සුත්තය මේක මේ හුදු ඇහිීමක් පමණයි කියලා දැනගන්න එක. ඉතින් මේක ඇත්තට හරි අමාරුයි. මොකද හේතුව අපි බහ තෝරන්නේ, අපි අසල් කිට්ටුවන්ටන් එක්ක ඇසුර පවත්න්නේ, අපි පත්‍රයේ කියවලා රේඩියෝ අහලා ටෙලිවිෂන් බලලා මේ දැනුම දිනු කරලා තියෙන 100ට 100ක්ම සුතේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සුතේ ගිලීගෙන සුතේ নিমগ্ন වේගනයි ගත කරන්නේ. ඒක හුදු සුතයක් බවට පේන්නේ අපිට පේන එක ඇත්තක් කියලා. අපිට පේන්නේ මේක නিত্য සුඛ සුබ දෙයක් කියලා. මේ සුතේ කියලා කියන හුදු සුතයක් පමණයි කියලා. අපි ගත්තොත් බීරෙගේ ලෝකයක්. ඒ මනුස්සයාගේ ජීවිතයේ සුතෙන් තොරයි. ආන ඒ මනුස්සයාට ඒ මනුස්සයා සම්පූර්ණ ජීවත් වෙනවා. අනිත් වගේ මේ සුතේ සුතේ වශයෙන් දකින්නවා කියන එක ඇහිම ඇහිම වශයෙන් දකින්නවා කියන එක අපි සාමාන්‍යයෙන් දාන්නේ නාම ධර්මයක් විදියට. මේ නාම ධර්මය තේරුම් ගන්නට කලින් අපි රූප ධර්මයේ තේරුම් අරගෙන ඉන්නවා. නැත්නම් රූප ධර්මයේ තුලින් සති සමාධි වඩ아가න ඒ තනවා වඩ아가ත්ත සතියෙන් තමයි අපි නාම ධර්මයට යොදවන්නේ. ඒ නිසා අපි සතර සතිපට්ඨානයේ කය කය වශයෙන් දැකීම කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති කියලා. මේකෙන් තමයි අපි ඉස්සල්ලාම ආනාපාන සතියෙන් සක්මන් කරනකොට උදරේ පිම්බීම හැකිලිමෙන් එදින්දා වැඩවල සතිය පිටින් තමයි මේ කය කියලා කියන හුදු රූප වැඩපිළිවෙලක් ඒ වැඩ පිළිවෙල වැඩ කරන්නේ රූප නියාම අනුවයි. ඒ රූප නියාම දැක ගන්න එක විතර අපිට කරන්න පුළුවන්. මේක කිසි ආණ්ඩු බලයක් පාලන ශක්තියක්, නිවාසික ගතියක්, අධිකාරී ශක්තියක් අපිට නැහැ. ඉන් තරුණ වයසේදී කවුරක්වත් එහෙම හිතන්නේ නැහැ. තරුණ වයසේ කවුරුත් හිතන්නේ නැහැ මට පුළුවන් ලෝකෙ පෙරලන්නත් පුළුවන්. මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් ඉතින් 40 පයින්නකොට තේරෙනවා ඒ ඔක්කොම නිකන් හුදු අඳුර වාසිපත් පමණයි. එන තාලයකට ජීවත් වෙන එක තමයි ඥාන දශකයේ ඉඳලා ඉස්සරහට කරන්න සිද්ධ වෙන්නේ. නමුත් එතෙන්ට එනකන් කවදාකවත් කවුරක්වත් කැමති වෙන්නේ නැහැ පිළිගන්න මට අධිකාරී ශක්තියක් නැහැ මට ආණ්ඩු බලයක් නැහැ මට පාලන ශක්තියක් නැහැ මට මේකේ නේවාසිකත්වයක් නැහැ මට මේ පාලනයක් නැහැ මේකේ කියලා. හැම කෙනාම හිතානින්නේ මේ රූපේ පවතින පාලනය යටතේ කියලා. කවදා හරි ඒක රූපේ රූපේ වශයෙන් කය කය වශයෙන් දැකපු කෙනාට නම් සුතය සුතේ වශයෙන් ඇහිීම ඇහිීම වශයෙන් ඒ හසදාගත්ත සතිය සමාධිය තුලින් දැක ගන්න පුළුවන්. ආන් ඒ විදිහට සුතය සුතේ වශයෙන් අභිජානනය කරනවා කියලා කියන්නේ ඇහිීම ඇහිීම වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියන එක රූපේ රූපේ වශයෙන් දැනගන්නට වැඩිය ශ්‍රේෂ්ඨයි. නැත්නම් නාම ධර්ම අවබෝධ කරනට වැඩිය ශ්‍රේෂ්ඨයි රූප ධර්ම අවබෝධ කරනට වැඩිය ශ්‍රේෂ්ඨයි නාම ධර්ම අවබෝධ කරන එක සූක්ෂම නිසා. ඉතින් ඒක සඳහා නාම රූප ධර්මණින් හොඳට පුරුදු කරගෙන ඉස්සරහට යනකොට තමයි අපි මේ සූත්‍රය පිළිබඳව අවබෝධ කරන්නේ. ඒ නිසා ඒ රූපේ කායේ කායේ කායानुපස්සී විහෙරති ගත කරනකොට සද්ද නැති තැනකට යන්නේ කියලා කියනවා. අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව. නමුත් මේ සුතය පිළිබඳව ඒ කාය පිළිබඳව කායනුපස්සන සතිය ඇති කරගෙන සමාධිය ඇති කරලා පස්සේ අපිට සාමාන්‍ය සද්දයක් ඇහෙනකොට කටහඬක් ඇහෙනකොට කුරුළු සද්දයක් ඇහෙනකොට විශේෂයෙන්ම Taman කතා කරනකොට මේ දැන් සිද්ධ වෙන්න හදන්නේ වචීද්්වාරයත් එක්කයි වැඩේ යන්නේ සෝතද්්වාරයත් එක්කයි වැඩේ යන්නේ කියලා මෙතනදී සාරයේ සාරයේ වශයෙන් සහ අසාරයේ අසාරයේ වශයෙන් වෙන් කළ දැනගන්න නම් ඕ එතකොටත් හැදිච්ච එලඹ සිටි 100ක් අවශ්‍ය කරනවා ඒ 100 අපි කායනුපසනාවෙන් ඇති කරන තමයි මේ සූත්‍රයට යන්න හදන්නේ. ඉතින් අපි හිතමු මේ පිරිසට මේ සත්‍ය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් හුස්ම ගන්නකොට හුස්ම පිළිබඳව ඒ හුස්මේ තියෙන කුප්පන රුප්පන ඉද්දන සැලෙන ගති අවබෝධයක් තියෙනවා. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා හොඳට සතිය වෙන් කරගන්න පුළුවන් කියලා. එහෙව් සතියකින් යුක්තව දැන් අපි සද්දයක් ඇහෙන වෙලාවට අපේ චිත්ත වීතිය නැත්නම් චිත්ත ප්‍රවෘත්තිය විඥාන ස්රෝතය මේ ඉන්නා වූ භාවනාවේ නම් වශයෙන් කරන කායන පස්සනාවේ ආනාපානි හරි පිම්බි මෑකිලිම හරි වම දකුණ ඉඳගෙන අපි සද්දෙට හිත කැඩෙන වෙලාව දැන් ගන්න වෙනවා එතකොට අපි කියන්නේ පාරෙන් පිටපයින් වෙලාවක් කියලානේ අපේ පාර පතය වෙන්නේ ආස්වාස ප්‍රසආසේ කායන පස්සනාව නැත්තම් පිම්බීම හැකිලිම කායනුපස්සනයි. නැත්තම් වාම දකුණ වශයෙන් තියෙන කායනුපස්සන. නිසා ඉදින්දා වැඩ කරනකොට අතුල්පතුල් වෙන දේවල් වල හිතේ දාන්න ඕන සද්දයක් ඇහෙනවා. එතකොට මේ සද්දයට හිත යනවා කියන සන්දර්භයේ ඉඳගෙන තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් මෙතනදීම ගත්තත් මේ සද්දෙට හිත ගියා. නැත්තම් සද්දෙ විදිහින් හිත පැහැරගත්තයි කියන අදහස ගන්නමු. මේ හිත පැහැරගන්නත් මොකද්දෝ තියෙන වංචනික ධර්මයක්. ආස්වාස ප්‍රස්වාසයේ හිත යොදාගෙන ඉන්නකොට එnde එnde එnde එnde එnde එnde ආස්වාස ප්‍රස්වාසයේ gedara ගෑණි වගේ වෙනවා. එපා වෙනවා. එපා වීගෙන ඉන්නකොට මොන දේ ආවත් රසයි. රූපයක් පෙනුණත්, සද්දයක් අහුණත්, ගඳක් දැනුණත්, රසක් දැනුණත්, පහසක් වෙන ආස්වාස ප්‍රස්වාසයෙන් පිට දැනුණත්, හිතවිල්ලක් ආවත් ඒක මේ විශේෂ අලෝක තත්‍යක් නැවුම් ගතියක් තියෙනවා. ඒක නිසා හිත ආස්වාද ප්‍රසවාසයේ දිගේම බලාන බලාන යනකොට ආස්වාද ප්‍රසවාසයේ tempත් උනත් ධර්මය අනුව ඉදිරියට ගියත් සතිමත්ව ඉදිරියට ගියත් හිත ඇතුලේ තියෙනවා වංචනික ස්වභාවයක් මායාකාරී ස්වභාවයක් ඡාටු ගතියක් සාට ගතියක් අන්නේ සාට ගතිය නිසා ඊගාවට එන සද්දෙට සාදර බවක් තියෙනවා මේක හැබැයි මම නෙවෙයි මේකට මම කියා ගන්න බෑ. නමුත් මම කියා ගන්න විත බැරි විතරනේ මෙහෙම දෙයක් වෙන බව දන්නේ නැහැ. නමුත් අවදියෙන් ගත කළොත් කොහොමද මේ ශබ්දෙට හිත කැඩෙන්නේ කියලා බැලුවොත් ඒ ශබ්දය එනකොට මෙහෙන් කකුලක් උස්සගෙන ඉන්නේ හිත එළියට අඩිය තියන්නේ. එතකොට අර කම්මැලි වෙලා නීරස වෙලා ඒකාකාරීව පේන ආනපානෙ හෝ පිම්බි මෑකිලිම හෝ එතන වම දකුණ කියලා ගමන් කරන පියවර පතුලේ කායනුපස්සන වශයෙන් දැන අත්දැකීම හෝ නැත්නම් එදිනෙදා වැඩක් කර කර ඉන්නකොට එන සද්දේ අත්දැකීම හරහා විදගෙන කඩාගෙන බිඳගෙන පෙරලාගෙන අර සද්දෙට හිත දුවනවා. එතකොට මේ කාය ප්‍රසාදේ තිබිච්ච හිත දැන් සෝත ප්‍රසාදේට මාර්වීමක් වෙනවා. එහෙම නැත්නම් පතේ මාර්වීමක් වෙනවා. ඉතින් අපි හිතන්නේ බලන කෙනා හිතන්නේ ඒ වෙලාවේ සද්දයක් ඇවිල්ලා මාව අරමුණෙන් කඩාගත්තයි නමුත් මම ආරාධනා කරනවා මෙන්න මේ පැත්තෙන් බලන්න. අර ආස්වාද ප්‍රසවාසයේ බලබලා ඉඳද්දිත් පරිසරයේ රූපත් තිබුණා, ශබ්දත් තිබුණා, ගඳත් තිබුණා, රසත් තිබුණා, පහසත් තිබුණා, හිතවිලිත් තිබුණා. නමුත් අපේ මානසිකාරයේ ශක්තිමත් නිසා, විතක්කේ ශක්තිමත් නිසා, සම්මා සංකප්පේ ශක්තිමත් නිසා, චේතනාවේ ශක්තිමත් නිසා, නිවනට මාර්ගය වෙන බව දන්නා නිසා මධ්‍යම ප්‍රතිපදාව නිසා කෙලෙස් නොපදනා නිසා අපි අර නැවත නැවතත් හිතියොදමින් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට පැවැත්තුවා. එනසම් පිම්බීමෙන් හැකිලීමට හැකිලීමෙන් පිම්බීමට පැවැත්තුවා. ඒ සඳහා අපි මෙනෙහි කළා. ඒ සඳහා අපි ප්‍රමුඛතාවය දුන්නා. ඒ වෙලාවේ ශබ්ද නොතිබුණාමත් නෙවෙයි. ගන්ධ රස පහස රූප නොතිබුණාමත් නෙවෙයි. නමුත් අපි මානසිකාරයේ ශක්තිමත් ගතිය නිසා ඒකට කාන්දා ශක්තිය නිසා ඒක ඇත්තට මෙහෙයුමක්. ඒක ඇත්තටම සංස්කරණයක්. සංස්කරණිසක් ගියා. නමුත් මේක කරගෙන කරගෙන කරගෙන යනකොට ආනාපාන දිගේම කායන පසන දිගට ඒක නීරස වෙනවා කියන එකත් යෝගාවචරය නෙවෙයි. මමයා නෙවෙයි. මොකක්ද එකක් වෙනවා. ආන්නේ ඒ වෙනකොට ඒ අරමුණට තියෙන කාන්දා ශක්තිය, ආකර්ෂණ ශක්තිය අඩු වෙනකොට හිත පිටපණින්න හදනවා වැඩි. ඒ වෙලාවේ මොකක් ආවත් ඒක ලොකු කරගන්න. කනට එන සද්ද ලොකුනේ හේතු දෙකක් නිසා එකක් ඒ ශබ්දයේ තීව්‍රතාවය වැඩි නිසා දෙක මෙතෙක් කරගෙන හිටපු කර්මාන්තයේ කෙරේ අපුල භාවය, කම්මැලි භාවය, නීරස භාවය, ඒකාකාරී භාවය නිසා. මේක දක්ෂව පෙනෙන තරක් තමයි සක්මන් කරගෙන ගිහිල්ලා හැරෙනකොට බොහෝ විට අපේ හිතුම් පැතුම් රූපේ දිහාට සද්ද දිහාට ඇදලා යනවා. ඉතින් අපි නගරයක සක්මන් කරනවා නම් බඩු බාහිර ආදී ගොඩක් ගොඩ ගහපු ශබ්ද ගොඩක් තියෙන සක්මනක සක්මන් කරනවා නම් අපිට පේනවා ඒක අපිට බාධාකාරී කියලා. එනිසා නිකන් සුදු වැලි තලාවක විවේක තනකන හොඳයි. නමුත් විවේක තනකුණත් බලන්න හැරෙනකොට හිත සද්ද වලට ඇහෙනවා වැඩි, පණිනවා වැඩි. ඒ මොකද එකක් තමයි දිගට යනකොට සතිය ශක්මණේ පවත්තන් ලේකි හැරෙන වෙලාව වෙනකොට ඒ හැල්ම කැඩෙනවා. ඒ ඒ ඒ ප්‍රවාහය කැඩෙනවා. කැඩනකොට යට හිතේ තියෙනවා දැන් කකුල් දෙක දිහා බැලුවා වමත් එකයි දකුණත් එකයි වෙනසකුත් නැහැ. කොච්චර බැලුවත් ඔච්චර තමයි කියලා gedara ගෑණි වගේ වෙලා තියෙන්නේ ශක්මණ. පයේ දැනෙන දැනුම් ඒ වෙනුවට එන සද්දය එතකොට බොහොම නැවුම් ගතියක් තියෙනවා මිහිරියාවක් තියෙනවා. එතකොට ඉබේම කාය ප්‍රසාදයේ තිබුණ හිත සෝත ප්‍රසාදයට පයි. කාය විඥානයේ වශයෙන් තිබුත් හිත සෝත විඥානයක් බවට පත් වෙනවා. එතකොට පය පොළවේ හැපෙමින් තිබෙනtie පොඨබා රමණය සද්දා රමණයට මාරු වෙනවා. අපි එහෙමත් කියමු ඒකත් කමක් නැහැ. ඒකේ යෝගාවචරයේ මන අපිට නෙමෙයි සිද්ධ වෙන්නේ. අද්දේ ප්‍රකටතාවයටම සිද්ධ වුණා. ඒ පුද්ගලයා දැනගෙන හිටියෙත් නෑ මේ පයේම හිත පාත්‍රනකොට නීරස ගතියක් එනවා. ඒකයි මේ පිටපණින්න හදාන්නේ කියන එක දැනගෙන හිටියෙත් නෑ. අහිංසක යෝගාවචරය කියලා. නැත්නම් අසරණ යෝගාවචරය කියලා. ආන්නේම කර කර ඉන්න වෙලාවේදී හිත ගියා කියන්නේ කොහොමද? සද්දෙට හිත ගියා. දැන් ඊට පස්සේ ඊගාව චිත්තක්ෂණ එනවනේ. සද්ද ඇහුනම ඊගාව චිත්තක්ෂණේ ආයත් යෝගාවචර සුද්ධ අවස්ථාවක් තියෙනවා. මම යෝගාවචරේ මම මේ සිල් අරගත්තේ මේ සක්මනේ ඉන්නේ මේ ඔක්කොම කෙරුවේ සද්ධාහන්න නෙමෙයි සද්ධාහන්න මට යන්න තිබුණ වෙන තරකට ඒ නිසා මම නැවතත් පායට පතුලට හිත යොදන්න ඕනේ කියන සංකල්පය එකක්. ඒක තමයි මෙතන යෝගාවචරය විසින් ආරක්ෂක සංකල්පය වශයෙන් ගන්න සතිපට්ඨාන වශයෙන් ගන්න. එතකොට හිත කියනවා නෑ නෑ මේ සද්ද වැදගත්. සද්ද බොහොම වටිනවා. මේක බලන්න ඕනේ මේක වැදගත් කියලා හිත එහා පැත්තට පයින් මේ දෙකේදී යෝගාවචරයාගේ මේ ශද්ධයේ බලපෑම වැඩි නම් එයාට තේරෙන්නේ නැහැ. අවස්ථාවක් එන්නේ නැහැ. සිහිය එළඹෙන්නේ නැහැ. නැවතත් මට අවශ්‍ය නම් පායට යන්න පුළුවන්. දැන් මේ යන්න හදන්නේ මගේ ආරක්ෂක විශ්ේ පැනලා ගෝචර භූමියේ ඉක්මවන්න යන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ තරමටම සද්දයන් විශ්ේ කාම ඡන්දය ඇති වෙනවා. ඒ කියන්නේ මිච්ඡා සංකල්පයක් ඇති වෙනවා. ඒ ඒ ඇහෙන සද්ද එනකොට සෝතේන සද්දං සුත්වා uppajjati මනාපං uppajjati අමනාපං. කනට සද්දයක් ඇහෙනකොටම ඒ සද්දේ વિશે මනාපේ හෝ අමනාපේ උපේන ගතිය පෘථග්ජනයාගේ ජම්ම ගතියක්. සීක පුද්ගලයාට තියෙනවා අවශ්‍ය නම් මනාපමනාප කියන මැදට යන්න පුළුවන් ගතිය. එතකොට එයාට අවස්ථාවක් තියෙනවා මම සක්මන් කරමින් හිටියේ මේ අතුරු ආබාධයක් තමයි සද්ද කියන්නේ. මගේ යුතුයකම නම් ආරස්සාව නම් ගෝචර භූමිය නම් කායනුපස්සනාවයි ඒ නිසා ඔය සද්දකෝ සවතිපිච්චයි මම ආපහු යනවා කියන්නේ පෘථජනට අවස්ථාවක් එන්නේ නැහැ පෘථජනය බොහෝ විට මනාපමනාප දෙකේ හිටිනවා මනාපයක් පහළ වුණා නම් සතුටකටපත් වෙනවා අනේ පෙර පිනක් කරපු නිසා මට මෙවැනි දෙයක් අහන්න හම්බුණා කවදාකවත් අහු නැති කුරුල්ලෙක්ගේ සද්දයක් එහෙම නැත්නම් මිහිරි කටහඬක් එහෙම නැත්නම් සුබ පණිවිඩයක් එහෙම නැත්නම් සමහරට අමනාප හිතක් පහළනවා මිච්ඡර භාවනා මධ්‍යස්ථානට ආවිලා මේ විවේකීව භාවනා කරන්න ගියා සද්ද ඇහෙනවනේ. මේ මිනිස්සු අනේ දන්නවනම් මම මේ කොච්චර වීදම් කරගෙනද මේ ආවේ කියලා. මේ මිනිස්සු මෙච්චර සද්ද කරනවාද? ඈ මෙහෙමත් කරනවාද කියලා අර සද්දේ පිළිබඳ අමනාපේ පහන මේ මනාපේ පහවුණත් අමනාපේ පහල වුණත් ඒ චිත්ත වීතියම නැවත දුවන්ට යෝගාවචරය විසින් දෙන චේතනාව අනුව තමයි මේ චිත්ත වීතිය දුවන්නේ එයාට සාම විකල්පයක් තියෙන ඕන නම් හිතපු සක්මන්ට යන්න පුළුවන්. අපි කියමු පරියන්කේ ඉන්නකොට කියලා පරියන්කේ ආනාපානට යන්න පුළුවන්. ඒ නිසා පළවෙනි චිත්ත වීතිය සඳහා ඇති කරන මේ අභිධර්ම අටුවා ක්‍රමයට ගත්තනම් කියන මේ විතක්ක උපච්ඡේදනය මේ විතක්ක උපච්ඡේදනය නෙවෙයි භවංග උපච්ඡේදය කියන එක. භවංගේ කැඩිලා ආපහු සද්දෙට ගියා කියන එක සද්ද වරපතලකම නිසා කියලා හිතුවා. නමුත් ඒ චිත්ත වීතියම 2 3 4 දුවන්නේ නම් දෙවෙනි සැරේ දුවනකොට එයාගේ චේතනාව තමයි බලපාන්නේ. පයේ යවිදින එක නම් ඕන වෙලාවක බලන්න පුළුවන්. මේ සද්ද නම් අහන්න ඕනේ. ඒ වෙනසම මේ සද්ද නම් මට හරියටම ඊර්ෂ්‍යා ක්‍රෝධමානකින් කරන්නේ. මුන්දට හොඳ දෙකක් කියන්න ඕනේ. කියලා දෙවෙනි වෙලාවට පහළ වෙන චිත්ත වීතිය චේතනා මුල් කරගෙන. මෙතනදී පුංචි පරිවර්තනයක් වෙනවා. පළවෙනි වෙලාවට සද්ද ඇවිල්ලා වැදිලා හිත සද්දෙන් මේ සක්මණෙන් කඩන වෙලාව වෙනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන පසපංචමක ධර්ම පහළ වෙනවා. දෙවෙනි සැරේදී මේ චිත්ත වීදියම දුවන්න නම් චේතනා මුල් කරන්න වෙනවා. චේතනා සංඥා පස්ස මනසිකාර කියන පැත්තරයි දුවන්නේ. මේ පෙරලිය පළවෙනි සැරේදී පිටින් එන සද්ද නිසා අපේ සක්මනේ ගිය හිත කඩලා ඒ පැත්තට ගන්නවා. දෙවෙනි එකේදී ඒ සද්දෙම නැවත ඇහිෙන්න ලැබෙනවා නම් හොඳයි. මේක සුද්ධටම දැනගන්න ඕනේ අහවලාට විරුද්ධවයි මේ කේලම කියන්නේ. මට විරුද්ධවයි කතා කරන්නේ. මේ ස්ත්‍රියවද්ද මේ පුරුෂයෙක්ද කියලා ඒ කතහනම ඒ දේම නැවත අහන්න චේතනාවක් මුල් වෙනවා. ආන්නේ චේතනාව මුල් වෙච්ච ගම ඉඳලා යෝගාවචරකමක් මතක නැහැ. එයාට අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒ මන ආපමනාව දෙක අනුව හිත දුවන නිසායි දිගටම අහන්නෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඕනම වෙලාවක නැවත තමන්ගේ අරමුණට හිත ගිහිල්ලා අරසා වෙන්න අවස්ථාවක් තියෙනවා. අරසා වෙන්නේ නැත්තේ ඒ අපේ යට තියෙන ආශ්‍රව ධර්ම, අනුශේ ධර්ම නිසා අපි ඒ සද්දෙට කොක්ක ගන්නවා. මෙන්න මේක දකින්නවා කියන එක ආස්වාසය මත වෙනට ආස්වාසය මෙනෙහි කරනවා වගේ එකක් නෙවෙයි. තමන්ගේ සම්පූර්ණ චරිතය, පෞරුෂත්වය රුචි අරුචිකන් සියල්ලම අභියෝගයට ලක් කරලා මේ වෙලාවේදී මේ වෙන පීලිමාරුව ප්‍රධාන පතයෙන් උපපතයකට බහනා වැටෙන හැටි. ඒ වගේම ගෝචර භූමියෙන් අනාරක්ෂිතයන්ට හිත වැටෙන හැටි. වැටුණාට පස්සේ අදුගාණේ තමන්ගේ ආරක්ෂක භූමියට යන්න තියෙන ඉඩ තමන් විහිං නැති කරගෙන අර සද්දයත් එක්ක බැඳීගෙන ඒකත් එක්ක මිච්ඡා සංකල්ප දිකට යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා මේ සුතය සුතය වශයෙන් දන්නේ නැතිකම නිසා මේ යන පාරෙන් පිටපොට ගිය බව දන්නේ නැති නිසා ඒ පාරෙම දැන් මහා පාර කරගෙන මේකයි මගේ පාර කරගෙන එක්ක හයියෙන් ඉස්සරහට හෝ පස්සට යන්න පටන් ගන්නවා. මෙන්න මේ ට්‍රක් එක මාරු වෙන තැන. පතයෙන් උපපතයට වැටෙන තැන. තේරුම් ගන්නවට යෝනිසමනසිකාරට අර්ථයක් දෙනකොට කියනවා පතමනසිකාර උපපතමනසිකාර කියලා. පතමනසිකාරය කියන්නේ මේන් ට්‍රක් එකේම ගේනවා. ආනපානේ එනකොට සද්දයක් આવනවා. සද්ද මෙනේ කෙරුවා. ඒක හුදු සද්දයක් පමණයි. ඔයලා රූප ඕනම් බලන්න පුළුවන්, ගන්ධ බලන්න පුළුවන්, පහස බලන්න පුළුවන්, වේදනා බලන්න පුළුවන්. මේ ශේරම චේති මං ආනාපානට මුල් ඡන්දය දීලා ඉවරයි කියලා පතමනසිකාරය කියලා කියන්නේ. ඒකට කියන උපාය මනසිකාරය කියලාත් අටුවාචාන්නවා. උපායෙන් නැවතත් ආනාපානට මෙහිත දානවා. සක්මන් කරනවා, සක්මන්ට මෙහිත දානවා. සතිපට්ඨානෙ පවත්නවා. උපපත මනසිකාර්ය කියලා කියන්නේ ඇඟට නොදැනෙන්න උපපතේකට දාන. හරස් පාරකට කැපිලා. කාය විඥානයේ තිබුණ හිත සෝත විඥානයට ගිහිල්ලා. පොට්ටබ්බේ තිබුණ හිත සද්දාරම්මණයකට ගිහිල්ලා. එතකොට කාය ප්‍රසාදයේ තිබුණ කාය ප්‍රසාදේ කියන ආයතනයේ තිබුණ වැඩේ ශෝත ප්‍රසාදයට ගිහිල්ලා කනට ගිහිල්ලා. ඇවිදින්න අහන්නෙක් බවටපත් වෙලා. මෙන්න මේ කොයි පැත්තකින් හෝ පතේ සිට උපපතේට යන්නේ එක. උපාය මනසිකාරය අමතක කරලා අපායগামী පාරකට වැටෙන එක. යෝනිසමනසිකාරය අමතක කරලා අයෝනිසමනසිකාරටපත් වෙන එක තමයි අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ සෝචාර හාරං නාති ගච්ඡය මිච්ඡා සංකප්ප ගෝචරා. මොන තරම් හීන නූලෙන්ද මේ වැඩේ වෙන්නේ සාරය අසාරය කියලා ගන්නවා අසාරය සාරය කියලා ගන්නවා ඔහුට කවදාකවත් සාරයක් නම් අත්දකින්න හම් වෙන්නේ ඔහු විසින් හන මිටි ගහගෙන කන කරපිට තියාගෙන යන හන මිටිය නම් මේ මිත්‍යා සංකල්පේ නිසා ඒක නිසා සෝතං සෝතතෝ සුතය සුතය වශයෙන් අවබෝධ කරනවා කියන කමෙදිසි අදහස් කරන්නේ ඒක නැතිවීම පිණිස අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන මූල කර්මස්ථානේ නම් වූ අපේ හැබෑ නිවහන. වහල අර කොහොදෝ යන වල්බූතකට හේතු වෙලා දැන් ඒකේ තියෙන මනාපමනාප අල්ලාගෙන ඒ මනාපමනාපණුව තරංග අහගෙන දිගින් දිගට දිගින් දිගට සංකල්පනා පවත්වමින් ඒ පස්සේ ආපු සද්දේ එක්ක එක්ක නඩු එක්ක සිප වැළඳගෙන ආලිංගනය කරමින් එතකොට මූල කර්මස්ථානට මොකද වෙන්නේ සතියට මොකද වෙන්නේ? සමාධියට මොකද ඔක්කොම අසරණ වෙනවා. ඒවට අනදර කලාව වෙනවා. ආරක්ෂක භූමියේදී අනාරක්ෂක භූමියට ගියා වෙනවා. ගියාට පස්සේ ධර්ම ආරක්ෂාව නැති වෙනවා. ධර්ම ඕජාවක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචරයට පෘථග්ජනයට නැති අභියෝගයක් තියෙනවා සද්දයක් අහනකොට රූපයක් බලනකොට ගඳක් රසක් පහසක් විඳිනකොට Taman ඒ වෙලාවේදී මෙනෙහි කළ යුතු ගෝචර භූමිය සතර සතිපට්ඨානෙ මොකද්ද කියලා දන්නේ නැත්නම් පටපොට බේරාගත්තත් ආපහු ඇවිල්ලා ලගින්න ඕනේ ආරක්ෂක භූමිය දන්නේ ඒක නිසා මෙතනදී මතක් කරන්න පුළුවන් පරියංකේ ඉන්නා තාක්කල් අපි ආනාපාන සතිය හෝ පිම්බි මැකිලිම මූල කර්මත්තානේ සම්මත කරගන්න. අපි දැනගන්න මේකයි ගෝචර භූමිය. මේකයි අප්පගේ බූදලේ. මේකෙන් පිටපොට ගිය ගමන් අපි කෙලස් භූමියට වැටෙනවා. මිත්‍යා සංකල්පයට අහු වෙනවා. සාරය අසාරය විදිහට ගන්න. ඒ නිසා අපි නිතර මේක ගන්න ඕනේ. ඒතර සක්මන් කරන වෙලාවදී අපි දැනගන්න ඕනේ ඒ සක්මනේ පතුල් වශයෙන් හෝ කයේ සක්මන් කරන දැනෙන ඒ අත්දැකීම තමයි අපේ ගෝචර භූමියේ ආරක්ෂක ස්ථානයේ අපගේ බූදලි. මේන් පිට ගිය ගමන් අපි අනාරක්ෂිතයි. එදිනදා වැඩ කරනකොට තමයි සත්‍ය පිහිටවනවන චේතනාපූර්වක කරන ප්‍රධාන වැඩේ තමයි අපේ ගෝචර භූමිය. සත්‍යපට්ඨාන. ඒක තමයි තාත්තගේ උරුම උරුමක් පොල්මක් කාරකම උරුමක් කාරකම තාත්තගේ බුදලේ. ඒකේ ඉන්නකම මොකුත් වෙන්නේ නමුත් මේකෙන් එළියට පණින තැන කවදාකවත් කියලා නෙවෙයි කරන්නේ පිස්සු වඳුරෙක් වගේ කියලා සරුවත්යන්සේ සඳහන් කළා තියෙනවා. ඉතින් මේ සීක පුද්ගලයාට තියෙන්නේ සෝපි සෝබික්කවේ සුත් සීකෝ අපත්තමානසෝ අනුතරං යෝගක්ඛේම පත්තේමාන. මේ පුද්ගලයා දන්නවා මෙතන එක්ක නිවන එක්ක අපාය දෙක තියෙනවා. අරමුණේ ගියොත් නිවන වෙනවා සද්දයක් ඇවිල්ලා සද්දෙට පිටපොට ගියොත් අයංශමංශකාරයේ උපවතමංශකාඩ වැටුනොත් අපායগামী වෙනවා. ආන්නේම දැනගෙන සුතං සුතතෝ අභිජානාති. මේ සුතේ කියලා කියන්නේ ඇහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා වගේ කියලා ඕනම වෙලාවක මේ හයෙන් ඕන එකට යන්න පුළුවන් හිතට. ඒකයි මනුස්සයාගේ පංචවෝකාර භවයේ තියෙන වටිනාකම. අන්දනම් බෑ. අන්දනම් ඒ මනුස්සයා ඒ මේ හීනමානයකට වැටිලා අන්ද නෙවෙයි බීරිණම්. බීරිණම් බෑ. එතකොට අපි කියනවා මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ කියලා. අ හේතුකයි නැත්නම් ද්වි හේතුකයි එහෙම කෙනෙකුට නිවන් දකින්න බෑ. නම එතකොට ඇත්තට බලනකොට පේනවා ඒ මනුස්සයාගේ කනට යන්නේ නැත්නම් හිත ලේසි කියලා හිතන එක පැත්තක. මොකද ආනපානේ කරන්න පුළුවන් කියලා. නමුත් වෙන්නේ අනිත් පැත්තට. ආනාපානේ කරන්න තියා මොනවාක්වත් කරන්න මානසිකත්වයක් නැහැ. හීනමානෙට වැටිලා කරගන්න බැරි වෙනවා. දැන් අංගපසංග ඔක්කොම තියෙන. ඒ කියන්නේ ක්ෂණ සම්පත්තියේ සහිත ඇහ කන දිවනාශය පෙනෙන වාසනාවන්තයි. නමුත් මිනිහින බොහොම අවාසනාවන්ත තැනක මේ භාවනා කරගෙන රොන්න සද්ද ඇහෙනවා. ඔන්න රූප පේන. ඔන්න ගඳ දැනෙන. ඔක්ක රස සෑම දෙයකටම හිත නන්නත්තර වෙලා බලනකොට අන්තිමට ලාහට ගෙම්බෙකුචු කරා වගේ. දොඩංගුඩක් බදා ගන්න ගිය මිනිහා වගේ මොකක්වත් අතේ නැහැ. ඒක නිසා අර කලිම කිව්වා වගේ මේ සුත්‍රය ගැන කල්පනා කරනකොට ඇහ කන ඇහෙන එක හොඳයිද නරකයිද කියලාත් හිතෙන වෙලාවක් එනවා. කන තියෙන නිසානේ මෙච්චර මිනිස්සු මේ කනට පීරි ගන්න දේවල් වක් කරන්නේ. නිසා කනට උණු තෙල් වක් කරගන්න හිතන වෙලාවක මේ ඇහෙන දේවල් බලන නමුත් ඒක නෙවෙයි ඉන්දිය සංවරය කියන්නේ. ඒ මජ්ක්‍ධිම නිකායේ අන්තිම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒ පාරසරිය බ්‍රාහ්මණයාගේ ගෝලෙක් ඇවිල්ලා හරුවත්නාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට පිරිස ඉන්නකොට වාඩි වෙනවා. වාඩි වෙච්චාම මේ මනුස්සයාට ගෞරවයක් වශයෙන් අල්ලාහ සල්ලාප කරලා ਸਰවචනහන මේ පාරසරිය බ්‍රාහ්මණයත් ඔය ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය භාවනා උගන්වනවා කියලා. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ පාරසරිය බ්‍රාහ්මණයත් උගන්වනවා. මොනවද උගන්වන ක්‍රමේ? එයා අපට කියනවා රූප දැක්කට බලන්න එපා. සත්‍ය ඇහුණට අහන්න එපා. ගඳ වැදුනට ගඳ විඳින්න එපා. රස විඳින්න එපා. ඔන්නෝම තමයි අපිට ඉන්දිය භාවනා උගන්වන්නේ කියලා. ඒක ਸਰවඥාන්සට ඇහෙනකොටම උපහාසයක් මතුවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ මූණ දිහා බලලා කියනවා ආනන්ද එවනම් බීරෝ රහත් වෙලා තියෙන්න ඕනේ නේද කියලා. සද්ද ඇහෙන්නෙම නැහනේ. ආයතකොට ඒ ආපු පාරසරි බ්‍රාහ්මණයා ගෝල ඔළුව පාත් කරන බෙල්ල කඩා දාගෙන ඒක බාර ගන්නවා. ඊට පස්සේ ආනන්ද ආමඳුරණ කියනවා ආර්යයන් ආනන්දය කදාචි කරාචි ලෝකේ සම්මා සම්බුද්ධෝ උප්පජ්ජති. ආනන්ද ඉතාමත් කලාතුරකින් කල්ප කෝටි ගානකට පස්සේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේත් ආර්ය විනයෙහි ඉන්දිය සංවරයක් කතා කරනවා. ඒ ආර්ය ඉන්ද්‍රිය ආර්ය විනයේ ඉන්ද්‍රිය සංවරයේ ඒ වගේ එකක් නෙවෙයි කියන්නේ. ඒකට ආනන්ද සාංශ විජහාට පත්කඩ බිමේලලා තුන් සැරයක් වැඳලා අවසරයි භාග්‍යවතුන් වහන්සේ අවස්ථා සුගතයන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා අපිට මේ ආර්ය විනයේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් දේශනා කරන ලද ඉන්දිය සංවරය කියලා දෙන්නේ කියන්නේ. එතකොට ආන මේ බුදුරජාන් වහන්සේ කරන සඳහන් කරනවා සෝතේන සද්දං සුත්වා කණ්ඩ සද්දයක් ආවට පස්සේ න න ව්‍යංජනක් ගායි හෝති නානු ව්‍යංජන න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති. ඒක නිමිත්තක් කරගන්නත් එපා. ව්‍යංජනන ව්‍යංජන ගන්නත් එපා. නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති. යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati පාපක අකුසල ධම්ම තත්ත්ව සංවරාය ආපජ්ජති. යම් හේයකින් අසංවරව අසිත අසතියෙන් අසමාහිත හිතකින් හිටියොත් උපදින්න පුළුවන් නම් යම් අකුසල ධර්මයක් මෙහිච්ච දේ මනාපයි මෙහෙමිච්ච අමනාපයි කිය අන්න එවැනි අකුසල ධර්මයන් නොයිපද වීම පිණිස සංවර වෙනවා. ඒ සඳහා පුංචි උපමාවක් දීලායි සරුවචනසේ මේ සංවර වීම ගැන කතා කරන්නේ මේ අහපු දේ නිමිති කරන්න එපා. මේ අහපු දේ ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් ගන්න එපා. මේ කටහඬක්, මේක ගෑනු කටහඬක්, මේක ශෝක බරිතවයි කතා කෙරුවේ, මේමයි මට ආමන්ත්‍රණය කරේ, ඈත ඉඳලා කතා කරේ, දකුණු ඉඳලා කතා කරේ, ලං වෙමින් කතා කරා මොන්නම අනුව්‍යංජන ව්‍යංජනක්වත් ගන්න යනවා ගිය ගමන් අනිවාර්යයෙන් මේක අපිට මනාපයෝ අමනාපෙ පිට පිටනවා. يعني නිදර්ශනයක් වශයෙන් ගත්තොත් සරුවත්යන් සඳහන් කරලා තියෙනවා පුරුෂයෙකුට ස්ත්‍රී කටහඬක් විතරයි. ඇඬුවත්, දොස් කිව්වත් මොන જાති කරත් ඒක හිත දැහ ගන්නවා කිය. ඉතින් එහෙව් එකේ අනේ මේ මගේම ස්ත්‍රියාවක් නැත්තම් මං ගැන පිළිබඳ හිතක් ඇති කෙනෙක් එහෙ නැත්තම් මං ගැන අල්ලපු කෙනෙක් හැතිරි මේ කතා කරන්නේ කියලා ව්‍යංජන අනුව්‍යංජන ගත්තා කියලා කියන්නේ යත්වාදි කරන මේතන් අසංගතං වීරන්තය යම් ආකාරයෙන් ඉන්ද්‍රියන් පිළිබඳ සංගත භාවයක් නැතුව අසංගරව හිටියානම් යම් අකුසල ධර්මයක් උපදින්න පුළුවන්ද ප්‍රියම්බිකාව නම් ඇඬුවත් දෙටුවත් දොස් කිව්වත් මනාපයක් පහළ වෙනවා. අල්ලපගෙදර හැතිරිනම් මොන જાති කරවත් තරහක් පහළ වෙනවා. ආන්නේ වෙන්න පුළුවන් උපජ්ජති මනාපංග මනාපම් මේ කියන දෙකේ නොවීම පිණිස මේ හුදු කනට ආපු ශබ්ද තරංග ටිකක් විතරයි. මේකේ නිමිති ගත්තොත් මේකේ සංඥා ගත්තොත් තමයි මේ අසවලා විසින් මට කියපු දෙයක් මගේ පපු කැනතරම දමලා යනවා වගේ කන කීරි ගෑවෙන දෙයක් යනවා කියලා කියවෙන්නේ නිමිති ගත්තොත් තමයි ව්‍යංජන ව්‍යංජන ගත්තොත් තමයි එහෙම වුණොත් කෙලෙස උපදිනවා කියන කහඬ දෙයක් නෑ ඒසාන නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති නිමිති ගන්නත් එපා ව්‍යංජන ගන්නත් එපා යත්වාදි කරන මේ තං අසංගතං විරන්තා යම් ආකාරයකට අසංගතව හිටියාන උපදින පාවක කුසල ධර්ම පිළිබඳ සැලකිලිමත් වෙන්නේ කියලා. ඉතින් එතකොට ඒ කියන්නේ මේ සීක හෝ ආර්යනාථලා දැකලා ආර්ය බණහල ආර්ය හැසිර ධර්මයේ හැසිරෙන හෝ සත්පුරුෂයන් දැකලා සත්පුරු ධර්මයේ අහලා සත්පුරු ධර්මයේ හැසිරෙන හෝ යෝගාවචරයන් බරපතල අභියෝගයක් මෙන්න මේ විදිහට නිමිති ගන්නෙ නැතුව ව්‍යංජන ගන්නෙ නැතුව ඒකේ උපදින්න පුළුවන් අකුසල ධර්ම පහළ නොවීම පිණිස කටයුතු කිරීම කියන එක මහ බරපතල පාඩි ව්‍යාකරණයක් සමීකරණයක් වගේ පේන්නේ. නමුත් මේක ඕනම ගොඩේ කෙනෙකුට තේරෙන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කන් යත්තේ නමුත් බීරෙක් විදිහට හැසිරෙන්නේ කියලා. කියන්න කෙසේ කිව්වත් Taman නෑ හුණා වාගේ හිටියනම් එච්චරයි. ඉතින් මෙතෙන්දි තමයි මට පේන්නේ මේ සරුවච්චන්වාසිකේ තියෙන සර්වඥතා ඥාණය. අර විදියට සෝතේන සද්දං සුත්වාන ව්‍යංජනක් ගායෝති න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං උපජ්ජති පාපක කුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති කිව්වහම ඒක වචන කීයක් ගොඩ ගහන්න ඕනේද ඒ ඒකේ අර්ථය ගන්න. හැබැයි ගැඹුරට යනවා. නමුත් ඕන උපාසකම්ම කෙනෙකුට ඕනේ උපාසක මහත්කෙකුට තේරෙන්න බුදුහාර කියනවා සද්දේ ඇහුනට බීරෙක් වගේ හිටපන් කියලා. ওই දෙක අතරමැද රිංගවන කුඤ්ඤ තමයි සුතේ සුතමත්තම් භවිෂති කියලා කියන්නේ. ඇහිම ඇහිම පමණින් නැතර කරන්න කියනවා. අහපු දේ ගැන නිමිටි ව්‍යංජන ගන්න එපා. අංග ප්‍රත්‍යංග හොයන්න යන්න එපා. මේක දිගේ කල්පනා කරන්න ගියොත් Taman හිතපු තැනින් ඨානාචාවණය වෙනවා. උස්සල විසිකොල දාන. ආස්වාස් ප්‍රසවාස හිටියනම් ඒකෙන් ඇදලා පැත්තකට දානවා. සක්මණේ හිටියනම් සක්මණෙන් ඇදලා පැත්තකට දානවා. තමයි මේ ගමනක් යන ගමන් හිටියනම් මේ ඇහිච්ච හරුප නිසා එහෙම නැත්නම් මේ ප්‍රිය එළවන වචන නිසා ගමනක් යන බව මතක නැතිනවා. ආනේ පැත්තට මේ Taman හිටපු තැන පැත්තකට දාන ගතිය තේරුම් අරගෙන අර හිතපු පදනමේ නතර වෙන්න නම් අහලා අහුමතින් නතර වෙන්න ගියාම කියන්නා කෙසේ කිව්වත් පාරසරි බ්‍රාහ්මණය වගේ නාහයින් එක නෙමෙයි මේක තියෙන්නේ. අහලා ඒ මතින් අහනවා කියලා කියන පින්වත්නි පිටින් ඇතුළට එන එකක් නේ. ඊට පස්සේ මේ අහපු දේ මතින් ඇතුළෙන් පිටතට යන ප්‍රතිචාර තියෙනවානේ. ආකල්ප තියෙනවානේ. ප්‍රිය අප්‍රිය ගති තියෙනවානේ. අන්නේ පිට කරන එක පොඩ්ඩක් නතර කරොත්. නැත්තම් එතනින් නතර කළොත් ඇහුම ඇහුම මතින් නැතේ සුති සුත මතම් භවිෂති. නතර කරන එක තමයි ඒ ආර්යයන් වහන්සේලා දැකපු සත්පුරුෂයන් වහන්සේලා දැකපු ආර්ය ධර්මයේ අහපු සත්පුරුෂ ධර්මයේ අහපු ආර්ය ධර්මයේ හැසිරෙන සත්පුරුෂ ධර්මයේ හැසිරෙන කෙනාගේ හැටි සුතේ සෝතමත්තම් භවිෂති නැත්තම් කන් ඇත්තේ බීරක්ෂේ හැසිරෙන්නේ කියලා කියනවා එහෙම නැත්තම් අහන දේ ව්‍යංජනන් ව්‍යංජන ගන්න එපයි කියලා කියනවා ඉතින් මේක වෙනවා නම් ලෝකේ සම්පූර්ණ කෙලසිලා තිබුණත් ඒ වචන තමන්ගේ කනට ඇහුණත් ඒකෙන් කුපිත වෙන එක තමන්ගේ තියෙන කුප්ප ගතිය මිස අහ කියන්නගේ ගතියක් නෙවෙයි. කියන්නට ඕන දෙයක් කියන්න 100 100ක් අයිතිය තියෙනවා. එහෙම කෙනෙක් දැන් මේ මේ කියන සුති සුතමත්තම් භවිෂති එහෙම නැත්නම් සෝතවා බදිරෝ යකා කියන විදිහට කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හිටපන් එතන ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා කියන එක නට මෙහෙමත් අභීත ප්‍රකාශයක් කරතයි. කියන්න පුළුවන් ඔබතුමා හෝ ඔබතුමිය මට කියන දේ 100%ක්ම මට හානි කරයි මට මගේ චර්ච ඝාතනයක් වෙන්නේ. නමුත් ඔබතුමාගේ ඔබතුමියගේ කියන්න මේක කියන්න තියෙන අයිතිවාසිකම් වෙන්නේ මම අවසාන ලේ බින්දුව දක්වා සටන් කරනවා කියන්නේ. ඔබතුමාට කියන්න අයිතියක් තියෙනවා. ඔබතුමීට කියන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිවාසිකම් වෙනුවේ මානව අයිතිවාසිකම් වෙන මම අවසාන ලේ බින්දුව දක්වා සටන් කරනවා. හැබැයි ඔක් කියන්නේ මට විරුද්ධව බව මම දන්නවා. ඒ ටික කියන්නේ. ඒ ටික කියන්නේ. ඒ ටිකද කන් නැති එකෙක් වගේ ඉන්නවා. ඇහිල ඇහිල මතින් නැතර කරනවා. මේක ලේසි නෑ. මේක ලේසි නෑ. හැබැයි ලේසි නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ ඔය බාහ්‍ය දාර්ශනිකය එහෙම නැත්නම් ඔය මාළුක්‍ය පුත්‍රයේ සඳහන් කරන ලෝකේ ස්වභාවය නම් දිත්තේ දිත්ත මත්තම් භවිෂති සූතේ සූත මත්තම් භවිෂති සූතේ සූතේ මතින් නතර වෙන්නේ ඒක තමයි ස්වභාවය. එහෙම ඇත දිගින් දිගට කල්පනා කරන එක තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පෘ탁ජනයේ තියෙන තක තීරුකම කියන්නේ ඔකට තමයි. කක්ක කරගන්නව නෙමෙයි අනා ගන්න වෙලාව. කක්ක කරලා අනාගෙන හැමතැනම ගාගෙන ඊට පස්සේ ගඳයි ගඳයි කියන. කක්ක කරනකොට වැසිකිලි වලක් උඩ ගිහලා කක්ක කරා නම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක තියෙන මේ වැඩේට. මේ පිටකක්ක කරලා ඒක අන්නලා ගාගෙන ඊට පස්සේ අපි අර කීපවන්නසට දොස් කියාගෙන මේ ලෝකේ කවදාකවත් සුද්ධ ජීවිතයක් ගත කරන්න කොච්චර මොනවා කරුවත් මිනිස්සු දොස් කියනවා කිය කිය පොත්වලටත් ලියලා පත්තරවලටත් ලියලා ලියුම් වලත් ලියලා අර කුණම අර මිච්ඡා සංකල්පේම අර උපපත මනසිකාරයේම අර අයෝනිසු මනසිකාරයෙන් පතුරන දේවල් වල තමයි සාහිත්‍ය කියන්නේ. ලෝක සාහිත්‍ය කියන්නේ ඔන්නෝ මුසාවක්. පචයක්. කාට හරි තමන්ගේ තියෙන කුණු කන්දලේ උපමට්ටම් කරලා පෙන්වන එක විතරයි සාහිත්‍යයෙන් කරන්නේ. බුදුහාමුදුරගේ දේශනාවට සාහිත්‍ය කියලා කිය හැකි. ඒක ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක් තමයි. නමුත් උන්වහන්සේ මේ වගේ වගුරු වන දේවල් කියන්නේ. වගුරු වන දේවල්ට ඇඩ ඉඩ තියන්නේ නැහැ. දික්ටි දිට්ඨ මත්තම් භවිෂ්‍ය දුතු දුතු මතින් පමණින් නතර වෙන. සුති සුත මත්තම් භවිෂ්‍යති අහුදේ අහුදේ මත නතර නතර වෙන්න පුළුවන්. ඒක තමයි අපි පුංචි කාලේ බහතෝරන් ඉස්සලා අපේ තිබුණ කණ. අපිට නෑ වුණා නෙවෙයි. නමුත් මේක ගැන අපබ්‍රංශේ තේරෙන්නේ නෑ සිංහලද දෙමළද මේ කතා කරනවා කියන්නේ මේ රූප බලනවා කියන්නේ මේ ගඳ බලනවා කියනවා වෙන් කරගන්න එදා ඔය කට දිහා බලාන ඉන්නවා. එච අපිට භාෂාව උගන්වනවා කියලා අම්මලා තාත්තලා හරියටම ඩොක්කක් කරනලා මේ අයන්න මේ ආයන්න මේ අල්ම යන්න මේ අම්මා මේ අම්මා කියන්නේ මෙන්න මේ ගෑණි ඊට පස්සේ මැරෙනකම් මේ අම්මා රකින්න ඕනේ මේ අම්මා උඹ රකින්නවා කියලා ඔන්න ගැටේ ගහුවා යවුවට පස්සේ ඉතින් අර පෙන්නන්නේ හොර අම්මා කෙනෙක්ද දන්නේ නැහැ. අම්මා වදන වෙලාවේ පොඩි එකා දන්නේ නැහනේ. ඒ ඒක අල්ලගෙන ඊට පස්සේ දිගටම රණ්ඩු කරනවා. ඊට පස්සේ අම්මාට විරුද්ධ මොනවාරි වචනයක් කතා කරොත් ඉතින් ගේ අම්මට කියලා ඊට පස්සේ අන්න අම්මා මතක් කරලා පයින්. ඉතින් මේ ඔක්කොම සංකල්ප අවුරුදු 6 පැන්නට පස්සේ සිද්ධ වෙන දේවල්නේ. ඔළුවේ දාගත්ත ටික සේරම. ඒ අනුවනේ මේ ඇති කැචිපොළ උසවාගෙන මරඤ්ඤම් කපඤ්ඤම් කොටඤ්ඤම් කියාගෙන කලා විවාද තුවන් තුවන් පේසුඤ්ඤන් සීරම වෙලා තියෙන සංඥා කොට. ඒ සංඥාව සියර්ෂය ප්‍රතික්ෂේප කරන්නත් එපා. සුතේ සුත මත්තං එහෙම නැත්තං සුතං සුතතෝ අභිජානාති කියලා කියන්නේ මේක හුදු සංඥා ටිකක් මේ තියෙන්නේ. ස්තුති කරත් බැන්නත් මේ කණයි ඉද්දෙන්නේ කන ඉද්දෙන වෙලාවේ ඕන්නමට රූප බල්ල මේක අයින් වෙන්න පුළුවන්. ශබ්දහලා අයින් වෙන්න මේ සද්දෙට යනවා වෙනුවට ගන්ධ රසට ගිහිල්ලා අයින් වෙන්න පුළුවන්. මේක හරියට channel 6ක් තියෙන ටෙලිවිෂන් එකක් වගේ. ඉතින් රූප සද්ධාහන channel එකේ මෙතන ඒකේ තියෙන දේ හරූපයක් හෝ ස්තුතියක් නම් අපි ඒකම අහන්නේ අපිට channel එක මාරු කරන්න පුළුවන් අයිතිවාසිකම තියාගෙනනේ. ඉතින් අපි ඇයි කියන්නේ ඒ channel එකෙන් මට බැන්නා. ඒ channel එකෙන් මට ස්තුති කරා. මම මේ බැන්නමට කැමති නෑ. අප්පෝ මම ස්ටුඩියෝ නම් මම යට වෙන්නේ නෑ කියලා කියන වෙනුවට ඔයිට වැඩි හොඳ වෙන channel එකකට දාගන්න පුළුවන් මේ වෙලාවේ. රූප බලන channel එකකට දානවා. රත් දහන නාලිකාවට දානවා. ඒක දාන්නේ නෑ. ඒ අපි ගෙනාපු ජම්ම ගති වල හැටියට රුචි අරුචිකම හැටියට පෞරුෂත්වන ඒකම දිගේ යන්නවත් ඕනේ. හොරෙන් හරි ඒක අහගන්නත් ඕනේ. අහගෙන ඉල ඒකත් එක්ක ගැටෙන්නත් ඕනේ. ඉතින් එතකොට සද්දයක් පිටින් ඇවිල්ලා කම්බරේට වැදිලා පළවෙනි හැරේට ඇති කරන වෙලාවේදී පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ස්පර්ශයෙන් තමයි පටන් අරගන්නේ. ඒකම දෙවෙනි හැරේ අහන්න නම් මතක තියාගන්න චේතනාව ඉස්සර වෙන්න ඕනේ. චේතනා සංඥා පස්ස මානසිකාර කියන ක්‍රමෙන් තමයි මේ දෙවෙනි හැරේ ඉඳලා කියලා තියෙන ඉල්ලගෙන කාලා තියෙන්නේ. ඊට පස්සේ අපි අයිතිවාසිකම් සටන් කරනවා නෑ නෑ මටමයි බැන්නේ නැත්නම් මටමයි ස්තුති කරේ ඉතින් එහෙමත් කරද්දි කරබන ඉන්න පුළුවන්ද කියලා අපි අද අනේම කෙරුවට කිසි දෝෂයක් නෑ නමුත් මේ සාරය අසාරය දෙක මයින්වයි කියලා කියන්නේ මෙන්න මගේ කිසිම හර පද්ධතියක් නැ කිසිම න්‍යාය පත්‍රයක් නැති කිසිම පෙර විනිශ්චයක් නැති ලෝකයක අපි ජීවත් වෙනකොට සුතං සුතෝ සුතේ සුතතෝ අභිජානති කියන ස්මික හුදු සුතයක් පමණයි කියන එක තේරුම් ගන්නට නම් සර්වඥාන්සේ මෙතනින් සඳහන් කරන අඩු ගන්න සීක තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතන සෝවාන්වත් වෙන්න ඕනේ මම මේ භාවනා කරගෙන ඉඳ හිට මිනිහා මේ පිටපොට ගිහිලා තියෙන්නේ. මේ පිටපොට ගිහිලා තියෙන්නේ කායනුපස්සනා ඉඳලා මේ සුතේට ගිහිලා තියෙන කෙනෙක් තේරුම් ගන්නවා කියන කිතාමත්ම දුෂ්කරයි. ඒ නිසා මම හිතුවේ ඉදා අපි <coughs> රූපය දකින්නවා එහෙම නැත්නම් දික්ඛං කියන වචනේ උන්ට අද සුතං ගත්ත සද්දයක් අහනවා කියන එක ගත්තොත් මේ සද්දය ඇහුනට පස්සේ ඒ පුද්ගලයාට සුතං මේ ආපු දේ මමයි කියලා තමයි හිතේ. අපි හිතමු මොකක් හරි මේ හීනෙන් ඇවිල්ලා අපිට හෙට වෙන්න තියෙන අනතුරක් හෝ එන්න තියෙන සුභාශිංසයක් කම නැහැ නැත්නම් අපි හිතමු ස්විප් එක නම්බරයක් කිව්වයි කියලා. ඔබ කියලා මේ ගන්න මෙන්න මේ අද ස්විප් එකක් ගනි මෙන්න මේ වගේ නම්බරයක් හම්බෙයි හෙට වෙනකොටම මෙච්චර ගණක් හම්බ වෙනවා කියලා ඒ පුතිරට ඒ හීනෙන් කියපු ඒ ස්විප් නම්බරය ඇදලා ඇදුනොත් බැරි වෙලාවත් ඉතින් මේ මිනිස්සයා ඒ අහපු දේ මම කරගන්න. අනික් කටියටත් කිල්ල කියන්න හරපානවා අප්පෝ ඔක එන්නත් ඉස්සෙල්ලා මට ඇවිල්ලා හීනෙන් ඇවිල්ලා කියලා තිබුණා එදා ඉඳලා මම දැනගත්තා මේක අනිවාර්යයෙන් මගේ වාසනාවක් කියලා ඒක ඇති කරගන්න ඊට පස්සේ ඒ පුද්ගලයා තමන් ඒ අහපු දේ මමයා කරගෙන ජීවත් වෙන එකක් තියෙනවා එහෙම නැත්නම් සුතා ඇසු දේ මමයි කියලා හිතා ගන්නවා මමයි අහන්නේ කියලා හිතා ගන්නවා. ඇහුදේ මතයි මම පිටලා තියෙන්නේ කියලා මේ අහපු දේ මත හතරාකාර දෘෂ්ටි පහල කරන්න පුළුවන්. ඇහිම මමයි කියලා ගත්තොත් ඒක භෞතිකවාදියට වැරෙනවා. ඒ කියන උච්ඡේදවාදී කියන අහන්න නැත්තම් මම නැහැ. ඇහිම මම දෙකම එකයි. එහෙම නැත්තම් මමයි අහන්නේ මට තියෙන ඇහිමේ ශක්තියක් මම පෙරපින් කළා කණක් ලවිලා තියෙන පාමයි අහන්නේ කියලා ගහකින් හේවනල්ල වැටෙනවා වගේ කියලා කියනවා ගහක් තියෙන නිසා හේවනල්ලක් වෙනවා වගේ මට අහන්න පුළුවන් කියලා ඒක මහා නම්බු කරලා හිතන ගතියකුත් තියෙනවා. නැත්නම් ඇහූදේ මතින් මම එක් හදා ගන්න. මම අසවල් දේ අහපු කෙනෙක්. අසවලත් එක්ක මේ මේ සාකච්ඡා කරපු කෙනෙක් කියලා. නැත්නම් ඇහූදේ මමයි කියලා හිතා ගන්න. මේ මේ දෘෂ්ටි උච්ඡේද දිට්ඨියෝ සස්සත දිට්ඨි ඒ අහපුවට පස්සේ නොවැටෙන වෙලාවක් නැහැ. හැම වෙලාවෙම දෘෂ්ටි දෙක එකට වැටෙනවා. ඉතින් ඒක නැති කරන්ටයි මේ ਸਰවචනතය ඒකට මේ විකල්පයක් පෙන්වන්නයි මේ කායනුපස්සනාව වගේ එකක් පෙන්නලා පුළුවන් තරම් ඒක නීරස වුණත් ඒක දිගේ යනකොට එකම දේ නැවත නැවත දකින්නවා වාගේ ඒකාකාරීකමක් දැනුණත් එහෙම ඒකාකාරී පතයක් අඳුලා දුන්නත ඒකෙන් පතයෙන් පිටපයින්නවා කියන එක උපපත වෙනවා කියන එක අභ්‍යාස කරන්න බෑ. ඉතින් මම මෙච්චර වෙලා කතා කරපු වෙලාවදී කලසුදු ભેදයක් පෙන්වන්න පුළුවන්. ආස්වාස් ප්‍රසවාස කරන වෙලාවේදී සද්දයක් ඇහෙනකොට සද්දෙට කියන වැරදුනා ආස්වාස් ප්‍රසීදේන හරි කියලා කලසුතු ભેදයක් ගන්න. නමුත් මේ සේක පුද්ගලයාට තියෙන විශේෂ අවස්ථාවක් ආනාපානේ ඉන්න ගමන්ම සද්ද ඇහෙන වෙලාවක් ඒක තර්කයට විරුද්ධයි වගේ පේන්නේ. දෙක සිද්ධ වෙනවා බුද්ධ විඳින්න පුළුවන්. ඒක වෙන්නේ හොඳට ආනාපානේ සංසිඳිලා ඒක හරි බව දැනගෙන දැන් මම ආනපනේ කන නාසයට නොවැටුණත් සතියෙන් ඉන්නේ සමාධියෙන් ඉන්නේ කියලා හොඳට ඒ தත්ත්වය හොඳට ස්ථාවර වෙලා පදනම් වෙලා ඉන්නකොට විවේකීව බලහිටුව පිටිපස්සේ සද්ද ඇහෙනවා පරිසරයේ ශබ්ද තියෙනවා ඒ පුතිලට හොඳට දැනගන්න පුළුවන් ඒ ශබ්ද මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ යෝගේ මේ ශබ්ද વિશે ව්‍යාවෘත නොවුනොත් ඒ ශබ්ද මට කරදර කරන්නේත් නැහැ ඒ නිසා කණෙන් ශබ්ද ආවට සංඥා වෙන්නේ නැහැ. ඒවා නිමිත්තක් ගායි ව්‍යංජනක් ගායි නැහැ. ඒක මගේ කියාගන්නෙත් නෑ මම කියන්නෙත් නෑ මගේ සද්ද වෙනවා කියන්නේ සද්දෙන් මම වෙනවා කියන්නෙත් නෑ ඒ සද්ද එහෙ තියෙනවා මම මෙහෙ ඉන්නවා එතකොට අපි සද්දෙන් විමුක්තයි සද්දෙන් පොඩි පරස්තරයක් පරතරයක් ඇති කරගෙන තියෙනවා ආනේ මෙන්න වෙලාදී අපිට වෙනවා ආනාපානෙ මූණ ඉස්සරහ අපිට තියෙනවා සද්ද පිටිපස්සෙන් ඉන්නවා. පසුබිමේ තියෙනවා. ඒක හරියට චිත්‍රපටියක්ද පසුබිම සංගීතයක් තියෙනවා වගේ. එතකොට මේ යෝගාවචරය දැනගෙනයි මේ වැඩ කරන්නේ. පසුබිමේ ශබ්ද තියෙනවා මේ මම මේ අනපන ඉන්නවා කියලා. සමහර වෙලාවට මෙහෙම ඉන්නකොට සද්දය ඉස්සරහට ඇවිල්ලා අනපන පිටිපස්සට යන වෙලාවක් එනවා. ඒකට සද්දේ ළඟ අනපන දුර. ඉසල තිබුණේ ආනපනේ ළඟ සද්දේ දුර. ආන්නේ විදි මාරු වෙන වෙලාවේදී දකින්නකොට සද්දෙත් අහන ගමන් සද්දේට මනාපමනාප පහල නොකර ආනාපානේ වාංගු කරන්න ගලක් වාගේ සද්දේ අරගත්තාම ළඟ තියෙන දුර තියෙන අවස්ථා දෙක දැනගන්න පුළුවන්. හද්දේ ළඟයි ආනාපානේ දුරයි. සද්දේ දුරයි ආනාපානේ ළඟයි කියන. මේක ආනාපානයේ මෙතෙක් නොදැක්ක විශේෂ පැතිකඩක් දැක් ගැනීමක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා එතකොට මේ ඒ කියන විපස්සනා වැඩෙන්නේ සතිය වැඩෙන්නේ සමාධිය වැඩෙන්නේ ආනාපානස සද්ද දෙක ගැටෙන අතර. හැබැයි ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් බලන්නේ ආනාපානයි. සද්දේ කොහෙදෝ යන එක. මේක ඉතාමත්ම වැදගත් තැනක් යෝගාවචරයට සතිය ස්ථාවර කරගන්න. එතකොට ඒ අහන සද්දේ අහන්නේ අපි බීරෙක් වාගේ තමයි. ඒක කියනවා මේ අපි මේ මානසික අසහන කෙනෙක් සුවයටපත් කිරීමේ අදහසින් ඒ පුද්ගලයා කියන දේ අහගෙන ඉන්නකොට ඒ මනසට ලොකු සාන්තියක් තියෙනවනේ. ඒක පිටරටවල වල ඔය කවුන්සලින් කියලා ෆ්‍රී ඇසෝසියේෂන් කියලා සල්ලි ගන්න. ඒක පැයකට පවුන් 30ක් 35ක් විතර ගන්න. නැත්නම් සෑහෙන ගණන් ගන්න. එහෙම අරගෙන ඉවරලා ආරයට කතා කරනilla මෙයා අහගෙන ඉන්න එකයි කරන්නේ. ඉතින් අහගෙන ඉන්නකොට හෝමිටියක් දෙන්න එපයි කියන. අරයට කියනවා මම වෘත්තියම වශයෙන් බැඳිලා තියෙනවා කිසිම රහසක් එලි කරන්නේ නැහැ. විශ්වාස කරන්න ඔබතුමාටත් කිය ඔබතුමින්ටත් හිතේ නැති දේවල් මතුවෙන්න නම් සැක නැතුව කියන්න පටන් අරගන්න මම මෙතන ඉන්නව අවදියේ හොඳට ඇත් දෙක වහගෙන සමබරව හැතපිලා කියන්න පටන් ගන්නවා. ඉතින් අරයා ඉඳලා හිටලා ප්‍රශ්න දෙකක් දාලා යොමු කරන යොමු කරන යොමු කරනට අර හිතේ යට වෙච්ච ඒ පුද්ගලයන් නොදන්න ඒ මානසික තුවාලය යට වෙච්චවා හිමීට හිමීට එන්න පටන් ගන්නවා. කොහොම දවස් 3-4ක් කතා කරනකොට ඒකම මේ සුවයක් බවටපත් වෙනවා. මේක පිළිබඳව හොඳ ගැඹුරින් සල්පනා කරපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉස්ලාම් බටහිර මානව විද්‍යාව ඇති කරපු මේ මාන මානසික විද්‍යාව ඇති කරපු ඒ පුරෝගාමියා කියලා තියෙනවා. ඒ වෙලාවේදී වෛද්‍යවරයා බීරෙක් වගේ ඉන්නෝ නැහැ කියලා. අරයා 100 100ක්ම දෝරේ කළා කතා කරනවාදී මිටි දෙන්නවත් එපා. හැබැයි අවතියෙන් එළඹව බීරෙක් වගේ හිටියොත් බාධා නොකරොත් අර පුද්ගලයා දිගින් දිගට දිගින් දිගට කියවනවා කියලා. කියවන්න පටන් ගන්නකොට තමයි හිතේ තියෙන කුණු කන්දල් ටික එළියට එන්නේ. ඉතින් මේක ලියලා තියලා මේ උත්තරය මේ පුරුෂයා මැරලා ගියා. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෝලියෝ ටික සේරම බැලලා තියෙනවා බීරෙක් වගේ අහන්න පුළුවන් ද ලෝකෙ මෙහෙමත් දේවල් තියෙනවද මේ හිසට ආවට කිව්වයි කියලා. ඊට පස්සේ මේ මෑතකදී ඔය මේ එරික් ෆ්‍රොම් ඒ මහත්තයා බෞද්ධ භාවනා කරලා සත්‍ය පිළිබඳව හොඳට භාවනා කරලා පස්සේ මානසික විද්‍යාව ඉගෙන ගත්තා. බටහිර ඇවිල්ලා ඒකට සම්පූර්ණ අර්ථකථනයක් දෙනකොට බුදුහාමුදුරුවෝ මේක කෙලින්ම කියලා තියෙනවා. සෝතවා බජිරෝ යතා කියලා. ඇහුවෙක් නමුත් බීරෙක් වගේ හිටපන් කියලා. ඒක පොඩි වැඩක් නෙමෙයි. හුඟා පුරුදු කරාට පස්සේ තමයි තව කෙනෙක් කියද්දී ඒකට බාධා නොකර ඊළඟ සිට ආ මේ අවදියෙන් ඌ මිටින්නේදී අහගෙන ඉන්න එක. කියන දේ අඳුර ගන්න යන්නත් එපා. පිළියම් කරන්න යන්නත් එපා. ඒකේ තුවාලකින් සැර වෙන්නා වගේ එන්න ඇරලා මම ඔබතුමා ගාව ඉන්න ඔබතුමාට මම සීල ආරක්ෂා සලසනත් ඔබතුමීට බය වෙන්න එපා කතා කරන්න කියලා එළියට ආන්න පටන් අරගත්තොත් එයාට සුවකල යුතු ආකාරය පිළිබඳව පිළියම ප්‍රතිකර්මයේ සීයට එන්නේ බීරෙක් වගේ අහගෙන හිටියොත් විතරයි. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මෙතනම ඉඳගෙන ආසනයකදී මට කියනවා මතකයි යම් කිසි කෙනෙකුගේ කමඨාන් සුද්ධ කරන වෙලාවක ඒ පුද්ගලයා මට ආස්වාසිය මතුණා මං ආස්වාසි කියලා මෙනෙහි කරා මට ආස්වාසිය මෙහෙමයි වැටුනේ ප්‍රස්වාසය මතුණා මං ප්‍රස්වාසි කියලා මෙනෙහි කරා මට ප්‍රස්වාසය වැටුනේ මෙහෙමයි කියලා ඒ පුද්ගලයාට කියන හැටි විස්තර කරන්න හැටි කියලා දෙන්නයි කියලා කියනවා කියලා දීලා ඒ පුද්ගලයා භාවනා විස්තර කියනකොට තමන්ගේ ගැඹුරුම සමාධියට හිත යොදලා කර්මස්ථානාචාරයට අහගෙන හිටියොත් මේ කියන දෙයට උත්තරේ ධර්මයෙන්ම මතුවේ. කල්පනා කරලා උත්තර දෙන්න එපයි කියලා කියනවා. කල්පනා කරලා උත්තර දුන්නොත් පුද්ගල ගැටුම් ඇති වෙනවා. එනිසා අහන්න කියන්නා කෙසේ ජීවසී බුද්ධිය නාහන්නෙක් විදියට බීරෙක් විදියට හිටියොත් තමයි මානසින් මනසට ධර්මයේ ගමන් කරන්නේ. මේක ටෙලිපැතික් මෙතඩ් කියලාත් කියනවා බටහිර ලෝකේ. නමුත් බුදුබණ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ අහන්න ඕන 100%ක්ම ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් ඒ පුද්ගලයාට දෝරේ ගලන්න ඇරලා. කියන දේ වැරදි නම් පොඩ්ඩක් කියලා දීලා අහගෙන හිටියොත් තේරෙනවා මේ කොහෙද යන්න හදන්නේ කියලා. බාධා කරන්න එපා කියලා. ඉතින් ඒ තරමටම මේක එදිනදා ජීවිතේ අපි පාවිච්චි කරනවා. ඒ නිසා අමාරු බව හැබෑව ඒ නිසා සුතේ දැනගෙන මේක හුදු සුතයක් පමණයි කියලා හිතලා මේ ඇහපු දේ මමයි ඇහපු දේ මගේ අහපු දේ මගේ ආත්මය කියලා හිතෙන එක නිසා තමයි අපි මේකෙන් පටලවගන්නේ. අහනකොටම දැනගන්න ඕනේ මගේ හැබෑනි වහේනම් හුස්ම. එතම මේ ධක්මන. එතම මේ වෙලාවේ කරන හිත යොදා කරන වැඩේ. මේ අමතර දෙයක් තමයි මේ කවුරු හරි ඇවිල්ලා මේ වක් කරන්න හදන්නේ. ඒක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන එක හැබැයි කවදාකවත් කියන මිනිහට කියලා ඇඟෙන් අරින්න කරන්න එපා. සම්පූර්ණ අවදීන් සම්පූර්ණ එළඹ සිටීමෙන් අහගෙන ඉන්න ඕනේ. අහගෙන හිටියට Taman දැනගන්න ඕනේ මම පරිස්සම් කියන එක. මගේ ළඟ මේක අහන දේ පිළිබඳ මනාපයක් පහළ වෙන්නේ අමනාපයක් පහළ වෙන්නේ මම ව්‍යංජන ගන්නෙත් නෑ අනුව්‍යංජන ගන්නෙත් නෑ එමස අතින් කියයි පයෙන් කියයි කට උල් කරලා කියයි අඬ අඬා කියයි නානා ප්‍රදේවල් පාලාගේ වැනි බහුරූ කෝලං කියලා උද්දී ඉඳලා හැන්ද වෙනකම් මුළු ලෝකේ තියෙන ඕක තමයි. අර බටහිර මේ එංගලන්තයේ කෙනෙක් ඉන්නවා අද ප්‍රවෘත්ති කියනකොට මේ මිනිස්සු කොච්චර පච කියනවද කියලා කියනවනම් ඇස් දෙකටම කැමරාව දාගෙන හිටියොත් පච කියනකොට ඇස් දෙකෙන් පැංගිරි පනිනවද පේනවලු එයා පෙන්ලා තියෙන වෙනම වීඩියෝ එකක් අදලා තන්නේ කර වෙච්ච දෙයේදී තව දෙයක් කියනකොට ඒ මනසගේ ඇහැ පැංගිරි වෙච්ච වෙන හැටි ඒකෝ ටෙලිවිෂන් කැමරාවකින් පිටපැත්ත බලනවා බොරුව කියනකොට මුණ දීගෙන ඉන්න බෑ. මේ තරම් තොරතුරු තාක්ෂණයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ උඹ කොයි බහුරූකෝලම් පෑවත් මම අහන්නේ බීරෙක් වාගේ. ඒතර මම සම්බන්ධ වෙන්නේ මොඩත් එක්ක නෙමෙයි බුදුහාමුදුරුවොත් එක්ක. බුද්ධ ධර්මයත් එක්ක මම සම්බන්ධ වෙන්න ඔය බහුරූපෝකෝලම් පාන කෙනා හැබැයි එයාට ඇත්ති වෙන්න කෝලම් පාන්න දෙන්න ඕනේ. ඒක එයාට ලොකු සාන්තියක්. ඉතින් ඇවිල්ලා කියනවා අනේ ඔබතුමා ළඟට ඇවිල්ලා ගියා සනීප වෙනවා. වචනයක් ඇහුණත් හරි හොඳයි කියලා කියන හොඳ මොකද කිසිම ආලවට්ටමක් දාන්නේ නැහැ හොඳයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ උලඟේ තනි අප්පුඩියක් ගැහුවා වගේ අතක අතක් වැදුනොත් අප්පුඩියක් වෙන්නේ තනි අතේ අප්පුඩියක් වදින්න හරි වගේ බීරෙක් වගේ අහගෙන හිටියොත් මම හිතන අද වැඩියෙන්ම රසාව හොඳම රසාව උක තමයි කැකරේ හම්බ කරන්න ඕනේ නම් මොනම ශිල්පයක්වත් ඕනේ මොනම උපකරණයක් ඕනෙත් නැහැ දැන් පිටරට කතා කරනකොට කියන්නේ මගේ ටෙලිෆෝන් එකට ඕන කෙනෙක් කතා කරන්න මම පැය ගණන් කිව්වත් අහගෙන ඉන්නවා කියලා ඒ මිනිස්සු කතාත් කරලා බිලත් ගෙවලා සල්ලිත් ගෙවනවා. අහගෙන ඉන්නවා. ඒ තරම් අද කවුරුත් අහන්න කෙනෙක් නැතිකම තරම් කතා කරන්න කට්ටිය ඉන්නවා අද ලෝකේ. ඒ නිසා බුදුබණ මුල්ලකට ගිහිල්ලා මේ ආලවට්ටම් වලට අපි රැවටිලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ නිවන කියන එක මහා දුර ඈතක තියෙන කන්නේ පටලවා ගැල්ලට නම් අපේ දක්ෂකම් තිබුණාට පටලවා ගන්න නැතුව සුතං සුත්තතෝ අභිඥාය සුතේ සුතේ වශයෙන් දැනගෙන සුතං මේති මඤ්ඤති සුතා මඤ්ඤති සුත්තෝ මඤ්ඤති සුතං මේති මඤ්ඤති කියන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා පුරුදු කරනවා නම් ඒ පුතේල කදාකත් අහපු දෙයක් අභිනන්දනය කරන්නේ ප්‍රයෝජනෙ ගන්න විතරයි මොකද හේතුව සුතේ කියන එක මොකද හේතුව සුතේ කියන එක දන්න එක හුදු හුත්තයක් සුතයක් පමණයි කිය. ඊට පස්සේ අපිට කවුරු මොන જાති කනට වක් කරන්න ආවත් කන බේරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ කොටස මේ කරගෙන යන භාවනාවට ඒකාන්තයෙන් මේ අතන්ට උපයක් ආඩම්බරයක් ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඥාතින් සීපත් කිරීමේ අපි අපේ ප්‍රාර්ථනා සීපත් කරගැනීමේ අපි දේශනාවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. 이게 자꾸나 아래 알린다고 안 나서니 요시도 만스까니 요니소 아, 예, 예. 어. 그냥 오고 안 하고 안 그. 그냥 이거 안 그. 좋아나서 그거 안 나. thì này nó là cái là nó sẽ bị ra cái gì, thì cái này thì tôi làm sao දැන් අඳුන පැනනකම් ඒ ඒ ඔස්සේ ගමන් කරන්න තු කියලා දැන් එතනදී ප්‍රශ්නක් තියෙනවා මට ඒ මට මතුවෙන ප්‍රශ්න නිසා තමයි මම ආවේ දැන් හරියට දන්නවා දැන් මම අහන ප්‍රශ්න පදියේ දැන් හුස්ම ඉහළ පහළ ගැනීම ඒක කරගෙන යන අතරතුරේදී පෙරලෙන්නේ පෙරළුනහම අනිත් පැත්තට වෙලා කය සම්බන්ධ වෙවිලා කයේ දත් කැලලක් නෙවෙයි ගහක් නැරිනි මෙයා වෙලා ඒ කෙරෙහි යන්නක බැඳින උඩට. ඔය කියන්නේ මේ සුතං සුතතෝ අභිඥාය කියන කතාව නෙවෙයි. නාසිකාග්‍රේ මෙතන තියාගෙන හිටපිට හිත කය වෙන තැන් වලට යනවා. ඔව් ඒක තමයි මොහොල් මොහොල්. යන්නේ නමුත් අපේ මූල කර්මස්ථානේ ඇවිල්ලා මේ අර ගලමු තියන්නේ දැන් ඒක වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඉස්සරහට යනකොට අන්වේ ඥාන වගේ පොලිෂ් වෙන්න පටන් ගන්නවා. සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් තැනකදී මේක චින්තාමය වෙලා ගියොත් මේ හිතවිල්ලක් දිගේ යනවනම් එහෙනම් ඩේන්ජරස්. අර සතිය සමාධිය එල්ල වෙනකොට ගන්න අරමුණේ හොඳටම පවතිනකොට ඒ ඇති වෙන තීව්‍රතාවය මත එකලස් වීම මත ඒකාග්‍ර වීම මත මෙතෙක් අහපු දේවල් හැබෑ නේනම් කියලා තේරෙන්න පටන් ගන්නවා. තමයි දන්න දේවල් මේ අස්පන අපිට පේන වගේ පේන. ඒක ප්‍රත්‍යක්ෂයෙන් මතින් පහළ වෙන අන්වේ ඥාන. ඒව නැත්තම් ඒවට කියනවා මේ ණය ණය දර්ශනය කියලා. න්‍යාය අනුකූලව පේනවා. තර්ක ඥානෙ පේනවා. ණය ණය න්‍යාය න්‍යාය. ඒක කියනවා inferential and uh, deductive knowledge කියලා. මේක එන්නේ ප්‍රත්‍යක්ෂයෙන් තමයි. ප්‍රත්‍යක්ෂ ඉස්සරහා යනකොට පිටිපස්සට දාගෙන දාගෙන යනවා 70 නම් මේක මෙච්චර නම් අරකට මෙච්චර අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා. ඒක මේ පදනම් වෙලා තියෙන ප්‍රත්‍යක්ෂය. මේක දිගේ ගියාට පස්සේ අපි මේක අගය කරන්න පටන් අරගත්තොත් හිතින් ඒක කල්පනාවට දාගන්න හදන. ඒතකොට චින්තාමය වෙන්න ඉඩ තියෙනවා. එතෙන්ද කියවන් ට්‍රැක් එක ඇත්තද නැත්තද කියලා අල්ලන්න බෑ. ඒක නිසා මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රත්‍යක්ෂ දිගේ යනකොට අන්වේ ඥාන පහළ වෙන එක නැවක් ඉස්සරහට යන පිටිපස්සේ වතුර කලවම් කරගෙන යනවනේ. පිටිපස්සෙන් ඇදගෙන යන. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ අර යන වේගෙට එන දෙයක්. ඒ හරිය දැනගන්න ඕනේ. මේක මට වෙච්ච දෙයක්. හැබැයි අදී මට කවදාකවත් නැති විදිහට අසුභ ව්‍යාපාර වුණානේ මම මෙල අසුභහන කරන්න ඕන. නැත්නම් මට කවදාත් නැති විදිහට මෛත්‍රී පහළ වුණා. මම මෛත්‍රී කරන්නේ කියපු ගමන් ගුණා ඉස්සර වෙන කරත් ඉස්සර වෙන ගුණා පස්සට යනවා. මේක පුතජනට අල්ලන්න බෑ කියන. ඒක තමයි ගණනාසි කිව්වේ මූල කර්මස්ථානදී ඒ ඒවා ඒ වගේ අන්බැලන්ස් විලාපකදී මූල කර්මස්ථානට යන්නේ. ඒක තමයි අපේ අරසාව. ඒක තමයි අප්පගේ බුදල. ඒක තමයි පියාගේ පියාගේ ආරසාව. ඉතින් මේක ඇත්තටම මේ සැලසුම් කළ කරන්න බෑ. මොකද අපේ හිත අපි මවන දේවලට කැමති ප්‍රත්‍යක්ෂයට වඩා. ඔව් ටිකක් වෙලා ගියාට තමයි එන්නේ මුලට. ඒක දැනගත්තොත් තේරෙනවා වංචනික ධර්ම කියන්නේ මොනවද? ෂටකම කියන්නේ මොකද්ද? මායාවී ගතිය මොකද්ද කියලා. ඒ කියන්නේ මේ ධර්මෙම තමයි. අසුබේ පෙන්වන්නේ. මෛත්‍රිය පෙන්වන්නේ. හැබැයි මූල කර්මස්ථානේ ප්‍රත්‍යක්ෂ වෙනුවට හිතින් හදාගත්ත මෛත්‍රියක් නම් මේ නැත්තම් කියන මට බුදු පිළිමේ දැක්කා. මම ජේතවනාරාමේ දැක්කා. මම රුවන්වැලියේ නරකද දෙයක්ද? එචි ඕක බලන්න කියලා. මේ නිසා මම කියෝකු මම හිතගෙන කියවේ පොත. කරබනින්න ඕනේ මම කතා කරා. හිතවන කියන පොතක තිබුණා මේ මේ මහායාන පොද්දා පොතක ඔබ භාවනා කරනකොට බුදු පියාගේ ඊටට දැක්කනම් පයින් තමයි යනපා. බුදු අපේ බුදුහාමුදුරු පිරුණම් බල ඔය එන්නේ බොරුකාරයෙක්. අපේ නම්බුකාර කරු කටයුතු මේ මෝල් වහන්සේනමක් කියලා දෙන බුදුහාමුදුරුවෝ දක්වා කමඨාන කියලා ගන්නදී කියලා. ඉතින් බහන මොන මොන පටලවිල්ලද පටලවන්නේ කියලා. ඒකේ කියලා තියෙනවා ඔබ නිවන දැක්කොත් මේ භාවනා කරන යනකොට අසුචි වලක අසුචි පෝච්චයක නොසෝදාහල මල පිටක් තේසලකපක් කියලා. මොකද නිවනේම හම්බෙන දෙයක් නෙවෙයි. මේ ෆිගර් අවුට් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන කියන්නේ. එනිසා કોઈ මොකද්දෝ එකක් නිවන කියලා හිතන්නේ මේක නිවන කියලා හිතුවොත් මේ භාවනාවත් ඉවරයි, ගුණ කර්මස්ථානෙත් ඉවරයි. අන්වේ ඥාන කොටකට පටලවෙනවා. ඒ නිසා ඔය එව්ව ඔක්කොම මගදී හම්බෙන නිකන් සංඥා. ඔව්. ඒක එනවනම් එයි ආයේ බුදුහාමර එනවනම් ආයේ එයි. දකින්නට මම ප්‍රශ්න පදක පිළ වඳින්න ඕනේ නැහැ. අපි යන්නේ වෙන කොයිදනේ. නිවන එනවනම් එයි. ඕක ආයේ ආලවට අඳාලා මල් මාල දාලා පිළිගන්න ගියොත් අපි ආයේ ගොනා වෙනවා. ඉතින් මේක විපස්සනාදී කියලා දෙනකොට උගව දෙනෙක් කැමති නැහැ. මේක මේ බුදුන් දැක්කත් භාවනාවේදී හොඳ නැහැ කියනවා. නිවන් දැක්කත් හොඳ නැහැ කියනවා. ඔය දකින්නේ බුදු නෙවෙයි, ඔය දකින්නේ සංකල්පයක්. ඔය දකින්නේ නිවන නෙවෙයි, නිවන කියලා හිතාන හිටපු එක. ඔව්ව තියෙන තාක්කල් නිවන් දකින්න බෑ. නිවන් දකින්න පාරේ තමයි සමට අනේ ඉන්නේ. මෙව මේ අතරමඟදී පෙන්වන අතුරු දර්ශන ඒව රිෆයින් වෙන්න ආරින්. පරිණාම වෙන්න ආරින් තමයි කෙලින්ම මූල කර්මස්ථානෙම නැවත නැවත නව ප්‍රශ්න තියෙන්නේ මූල කර්මස්ථානේ. මේ රසයි මේක රසයි. මේක අලුත් දෙයක් නේ. සාමාන්‍ය කියනවා වෛශ්‍යාව පුරුෂයා නැති වෙලාවේ දොරපාලු දෙක අතරින් දොර දොර තට්ටු වැඩිච්ච නැතික හිල තියෙන ඕකසෙන් බලාගෙන ඉන්නේ හොර පුරුෂයා එනකල්. ගියතරටලා හිටියට දොරපාලු හිලෙන් බලාගෙන ඉන්නේ දැන් ගෙදර මිනිහා ගිය ගමන් කොතන කරි හැංගිලා ඉඳලා හොර පුරුෂයා එනවා. ඉතින් එයා බොහොම හොරෙන් ගිහලා දොර ඇරලා ගේරදසෝ දාගෙන එයාත් බලා ඉන්නවා නියම පුරුෂයා එනකන් දෙන්නගේ වැඩේ යනවා. ඒ වගේ තමයි හොර ගෑණියක් ඊතර මිනිස්සයා මගහරල හොර පුරුෂයාගේ සාපේක්ෂව අපේක්ෂා සහිතව දුර්ලැලියස්සේ බල දුර්ලැලියස්සේ නෙවෙයි කියන්නේ විඩව් අතරේ බලාගෙන ඉන්නා වගේ තමයි අපේ හිත. ඊතර මිනිස්සයාට කැමති නැහැ. ඒක ඉතින් හැමදාම දකපු ඊතර මිනිස්සයානේ අර මිනිස්සයාට කැමති. ඒ වගේ අර පේන චින්තාමය වශයෙන් එන අසුප දර්ශන වලට කේසාලෝමාන අකාදාන්ත වලට ප්‍රිය කරනවා. ආනපානේ විපාක ඒකෙදි ඉතින් ආනාපානිය ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අහන කියනවා ඉසපීරා තෙල් ගාලා ඉසපීරා කොණ්ඩේ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කොස්නගලා පොල් කඩලා ගාලා දුන්න මං මේ ගෑනිට මං එපාලු දැන් මේ මෙච්චර රසන දීකක හිටපු මිනිහා ගෙදර ගෑන්න එපා වෙලා ඒක ඉතින් පැටලෙන්නක් තියෙනවා සාරාංශය. අර මම එදාත්ගේ ශේෂාංගයකදී අර ඇතිවීම නැතිවීම ස්වාමීන් වහන්සේ ඒක දැන් මේ මනස්ගතයකට ගිහිලා තියෙන්නේ. දන්නේ නැහැ. ඒක දහස්වර වෙන්න තියෙන ඔය ප්‍රශ්නේ නැවත නැවත ඇහුවත් මට කියන්න තියෙන එච්චරක දහස්වර වෙනකොට ඔයාටම තේරෙයි. බලා ඉන්නද කියන්නේ. නම්බු කරන්නත් එපා අනම්බු කරන්නත් අපේ මුළු ජීවිතේම තියෙන එකටනේ. අපේ මුළු ජීවිතේ තියෙන පරිශ්‍රණය සඳහා. මම කිව්වයි කියලා ඔක හරියන්නේ නැහැ වරදින්නෙත් නැහැ. මගෙන් ඕක අනුමත වෙන්නේ නැහැ. අනුමත වෙන්නම් ඕකම දහස්වර වෙන්න ආරෙන්නේ. ඔය වැඩේ වෙනවනේ නිතරම. ලක්ෂ ලක්ෂ වාරයක් වෙන්න ආරින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටේ. අසුබේ වැටෙහි. ඒව වැටෙන ගමන් නැවතත් ආනපාන ගෙනත් දාන්න. ආයෙත් ආනපාන ටිකක් දුවගෙන පයින්. ඒක දු කියනවනම් භාවනාව තමයි. ඒ යන්නේ රිෆයින් වෙවි රිෆයින් වෙවි යන්නේ. ඒ කියන්නේ අපි රොකට් එකක් ඉදිරියට පනින්න මේ ලොකු වේගයක් ගන්න බෑ එළියට දාලා. ජෙටිසන් ජෙටිසනින් තියෙනවනේ. ජෙටිසනින් එන්නේ ඇතුලේ ඉන්ධන පිච්චෙන්න ඕනේ. පිච්චෙන ජෙට් එක රොකට් එක එන්නේ සෑහළු වෙනවා. ඉස්සරහට යන වේගය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නෙම මෙහෙර ගහලා. ඒ ගහන්නේ කෙලස්. කෙලස් ගොඩක් ගහන්න ගන්න ඉස්සරහට පයින්. කෙලස් නැත්තම් ගමනක් නැහැ. පිච්චි පිච්චි කෙලස් එළියට ගියේ නැත්තම් ගමනක් නැහැ. ඕක මැනමැන ඉඳන්න එපා. ඉන්ධන දැවෙනවා. අපේ තියෙන කෙලස් දැවෙනවා. දැවි දැවි දැවි දැවි එන්නට සහැල්ලි වෙවි සහැල්ලි මේක jettisoning effect jets jet jet jut out jut out කියලා කියන්නේ. ඉස්සරහට තල්ලු කරන ගතිය ඒකෙන් තමයි යන්නේ. ඉස්සරහට යන ගතිය සම්මා සංකප්පනම් පස්සට පිච්චලා යනකර මිච්ඡා සංකල්පේ. එකෙන් තේරෙන පටන් ගන්න කොච්චර පිච්චෙන දේවල් අපලඟ තියෙනවද කියලා. අමීරෝ. තව ඇඟ කෙට්ටු වෙන්න ඕන. ඒක වෙන්නේ පොරෙන් ගන්නවා කියලා කියන්නේ වෙනස් විහෙම. පොරෙන් නෙමෙයි මෙහෙදිත් එහෙමනේ. මෙහෙදිත් කියනවා මම මං කොළඹ ගියාම මට 30 දීලා වෙනවා. මේ අනම්මන දීලා එවනවනේ. මෙතන දෙයක් කාලේ හිටපන්කෝ. යන්න යන්න දෙයක් නැහැ නේ. මේක ගිය ගමන් රිලව් පයින්න ඔකට. ගිය ගමන් මීයෝ යනවා කැදෙන මොකද ඒ? එන්න එපා නිකන් නිකන් සෝත බුද්ධ වෙන්න. දැන් අපි අද වැඩ දෙන්න මම හිතන ප්‍රශ්න තව නැහැ කියලා හිතලා අපි යනවා පේන වෙන කාටවත් පිංසිද්ද පිම්පමනවල එහෙම නැත්නම් මේ ඥාතින් සීපත් කරලා අපි අපගේ ප්‍රාර්ථනා සීපත් කරන මේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා.